අවසරයි මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ වැඩමුළුවේ දෙවැනි දවසේ දෙවැනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට නැත්නම් ධර්ම සාකච්ඡාවට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඊ අපි මේක පිළිබඳ හඳුන්වා දීමකට කාලය ගත්ත නිසා අද හඳුන්වා දීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු වෙන කාට හරි අවස්ථානුකූලව සභාවට ඉදිරිපත් කරන්න ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා. අපි ඒකට සාදර වෙමු. අපි කල් ගනිමු ඒකට ලිඛිත ප්‍රශ්න වලින් පස්සේ. අපි ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි උපාසක මාත්‍යයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකයේදී සුළු වේලාවකට පසු පෙර පරිදිම කකුලේ වේදනා දැනුණත් මෙම කයෙන් වේදනා පමණක්ම ගෙන ගෙන වේදනා පමණක්ම දේ ගෙන බව සිතූ විට කෙමෙන් එම වේදනා යටපත් වී යයි. පෙර දිනට වඩා ටික වේලාවක් පර්යංකයේ යෙදිය හැක. හුස්ම රැල්ල අරමුණු කිරීමේදී සිත විසිරී යයි. නැවත කය දෙස බලා මම මෙතන වාඩි වී සිටිනවායයි බැලු විට නැවත සිත එකඟ වේ. සක්මන් භාවනාවේදී පොළවේ රළු ගතිය අඩු වැඩි වශයෙන් දෙපතුලට දැනේ. ඇතැම් අවස්ථාවලදී විනාඩි 5ක් හෝ 10ක් හෝ පමණ පොළවේ ස්පර්ශය අරමුණු කරගෙන සිටිය හැක. නමුත් සමහර අවස්ථාවලදී නොදැනීම සිත වෙනතකට ගොස්ය. සක්මනේහි ප්‍රධාන අරමුණු හැකි පමණ කාලයක් සිත වෙනතකට යා නොදී යටිපතුල සමග පොළවේ ස්පර්ශය අරමුණු කිරීමද තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායු වේවා අපි මේ සක්මන පිළිබඳ සපලා තියෙන විස්තරය වලට සෑහීමකටපත් වෙලා ඒක උත්සාහ කළොත් පැතිකඩ දෙකක් පෙන්වන්නට මම කැමතියි. එකක් තමයි ඒක පළවෙනි කොටසට අදාළ දේ යම් වෙලාවක පයේ සතිය පිහිටියා සක්මන් කරන ඉරියව්වේ සතිය පිහිටියා කියලා දැනගත්තට පස්සේ සතිය එළඹුණාට පස්සේ අරමුණ වැටෙන ආකාරයේ අරමුණේ පෞද්ගලික ලක්ෂණ සටහන් ආකාර ස්වභාව ලක්ෂණ පුළුවන් තරම් හොයන්න පටන් ගත්තොත් වැඩි වේලාවක් අරමුණත් අරමුණයි හිතයි ඇසුර වැඩි වෙනවා. ඒක පළවෙනි එක. ඒ කියන්නේ යම් වෙලාවක අරමුණට හිත ගියාද ඒක දැනගන්න ඕන කලදුටු කලවල හියගම් කිව්වාගේ පුළුවන් තරම් අරමුණ සමීපව හදාරන්න. දෙක මේ ලියලා තියෙනවා ඇඟටත් නොදැනී හිත පිට යනවායි කියලා. අන්න ඒ වගේම බලන්න තමන්ගේ ප්‍රයත්නයක් ඇතුව හෝ නැතුව පිට ගිය හිත නැවත අරමුණට එන අවස්ථාවල් තියෙනවාද කියලා. ඒකත් ඊටාමත්ම වැදගත් දෙයක්. ওই හිතේ නරක කඩප්පුලි ගතිත් තියෙනවා හොඳ ගතිත් තියෙනවා. ඒ මොකද්ද එකම අරමුණේ ඉනකොට පිටපයින්නවා. පිටපයින්නවා ඒක පැදුරටත් මුගේ යන්නේ. නමුත් හොඳට යෝගාවචරයා හැකි සංඥාවෙන් බැලුවොත් ඒ පිට ගිය අරමුණ යම් ප්‍රමාණයකට ගියාට පස්සේ මම ඉන්නේ පිට මම සිල් ගත්තේ ඕකට නෙවෙයි නිස්සන වලට ආවේ ඕකට නෙවෙයි සක්කොණ්ඩ කොටුනේ ඕකට නෙවෙයි කියලා ආපහු හිත අරමුණට එනවා අන්නේ හරමුණට එන එකේ විස්තර කියන්න පුළුවන් නම් බුදු වුණා වගේ. ඒක විශාල සතුටට කාරණාවක්. හිත විසින් විහිම්ම පිට යන එකත් වගේ ඒක කනගාටුර කාරණාවක් කියමුකෝ. ඒ වගේම ගතියක් වෙනවා. යා නැවත තමන්ගේ ക്ഷേම භූමිය කරා එනවා. නිර්මලත්වයේ කරා එනවා. නික්ලේශී තැනට එනවා. අන්න ඒකට පොහොර දාන්න. ඒක පිළිබඳව හොඳ සාදර වෙන්න මේකට මේ පොහොර දැමීමට මොකද්ද දැක්විති අනුග්‍රහය කියලා ඇහුවොත් උත්තරයක් දෙන්න තියෙන්නේ පිට ගියයි කියලා කනගාටු වෙන්න එපා. පිට ගියොත් ආපහු එනවා යා. ඒ නිසා පිටේ අනේක ගැන කනගාටු වෙන්නේ නැතුව ආපහු එනේක ගැන සතුටු වෙන්න බලන්න. ඒ වෙනත්නම් මේ දෙක කෙරෙහි දෙකම මගේ උමනාට වෙන දේවල් නෙවෙයි මම මේ එකක් විතරක් ඇයි බලන්නේ. ඇයි පිට ගිය හිත නැවත එනේක බලන්නේ නැත්තේ? මොකද හේතුව පිට යනවට තියෙන කනගාටුව අපේ හිත මුවා කරලා, අපේ හිත බුස්පේන්තු කරලා, අපේ හිත අඳුරු කරලා ඒ අර සෙල්ලක්කාරකම දන්නේ නැති නිසා ඇතුළට වෙන එක බලන්න. එතකොට සක්මණ පිළිබඳ මේ දෙක ඊට පස්සේ පරියන්කයට ගියාට පස්සේ කතාව පටන් ගන්න තියෙන්නේ ඊයේ කියපු කතාවකට සම්බන්ධ කරලා හැම වෙලාවෙම අලුතෙන් ලියන විදිහට ලියන්න අදහස් වශයෙන් කියන තියෙන්නේ වේදනාවල් පිසිපිසේ වෙන්දරේ පොඩි දක්ෂකමක් තියෙනවා. මෙන්න මේ දක්ෂකමක් තියෙනකොට පරියන්ක වැඩිපුර ඉන්න පුළුවන් බව වාක්‍යයකුත් තියෙනවා. එහෙම එතකොට පරියන්කය හෝ ඒ කියන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ පෙනෙන ආස්වාද ප්‍රසවාසයේ මේට වැඩිය සමීපව ඇසුරු කරන්න. විස්තර ගන්න පුළුවන් තරම් මොකද්ද ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස? මොකද්ද බලන්න ආස්වාසයෙන් බලනකොට එන්නේ එන්නේ එකට වෙන්නේ. මොකද්ද ප්‍රසවාසයේ දිහා බලනකොට ඒකට වෙන්නේ. වෙනද වගේ නෙවෙයි ජයග්‍රාහී හැඟීමෙන් වේදනාව දිහා බලනකොට නැත්නම් ආස්වාද ප්‍රසවාස හරහා වේදනාව දිහා බලනකොට ඒකට මොකද වෙන්නේ? ඒ ගැන සෑහෙන විස්තරයක් තියෙනවා. නමුත් මූල කර්මස්ථානයේ නොතක හැරලා තියෙනවා. එතකොට වෙන්නේ නොතක හරින්න හරින්න හිතවිලි වැඩියෙන් එනවා. වේදනාව වැඩියෙන් එනවා. සද්ද වැඩියෙන් ඇහෙනවා. මෙන්න මේක නැතිකරන්න අරමුණ යම් වෙලාවක මූණට මූණ දාලා හිටිනවද මුලිච්ච වෙලා හිටිනවද ඒලා අරමුණ පුළුවන් තරම් තොරතුරු හොයන්න. සමීපව බලන්න උත්සන්නව බලන්න ආසන්නව බලන්න ඒතර තමයි නොදැනුවත්වම අරමුණේ নিমগ্ন වෙන්න පටන් ගන්නවා ගිලී ගන්න පටන් ගන්නවා ඒක ටිකක් කල් යනකම් ඒක පුරුදු කරන්න ඕනේ අනුග්‍රහ කරන්න ඕනේ අරමුණට පොඩි තල්ලුවක් දෙන්න ඕනේ. ඒක නිකන් කාන්දම් කෑල්ලක් ළඟට ඉදි කට්ටක් අරගෙන යනකොට 60 කට්ටක් අරගෙන යනකොට ඇල්පෙනිතක් කරනකොට මගක් දුරට යනකම් තල්ලු කරන්න ඕනේ. එයාගේ විශේෂ චුම්බක ශේෂ්ත්‍රයට ආපු ගමන් ඈදලා ගන්නවා. ඒ ඒ කාන්දමේ යකඩේ ස්වභාවය. නමුත් යම් ප්‍රමණයට යනකම් එයාගේ චුම්බක ශේෂ්ත්‍රයට යනකම් අපි තල්ලු කරලා දෙනවා. තල්ලු කරන එකේ යෝගාවචරය ඉන්න ඕනේ. ඊට පස්සේ එයා පුදුම විදිහට මේ දෙක අතර සම්බන්ධයක් වෙනවා ඒක අපි දන්නේ නැති නිසා ඔය හිත බිඳගෙන දඟලන්නේ. ඒ නිසා වැටි වැටි වැරදි වැරදි ලං කරලා දීම කරන්න කෙරුවට පස්සේ අරමුණේ හිත හිටියා නම් මීට වැඩිය දස ගුණයකින් 15 ගුණයකින් තොරතුරු හදාරන්න තොරතුරු සාදර වෙන්න තොරතුරු උකහා ගන්න බලන්න අහුල ගන්න බලන්න ඒක වார்த்தාවට දාන්න ඒකට කවුරුත් කියන්න ඕන Tamanටම තේරෙනවා දැන් බහනවා හරි ගිහිල්ලයි කියලා ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී পায় ඔසවන බව, යවන බව, තබන බව හොඳට දැනෙනවා. බාහිරව බාහිරට හිත යන්නේ නැහැ. බරගති සහ සැහැල්ලු ගතිද දැනුණා. ඒ අතර හිත වෙන වෙන යෝජනාද කළා. ඒ සිතුවිලි ඇවිල්ලා ගියාට පස්සේ නැවතද পায় ගැන සැලකිලිමත් වුණා. සිහිය හොඳට තියෙනවා. වාඩි වී භාවනා කරන්න හදනකොට S2 වහගත්තාම මරණ චිත්තක්ෂණය වද දෙනවා. එක එක යෝජනා ඉදිරිපත් කරනවා. හිත සමාධියට ගන්න දෙන්නෙම නැහැ. ආපු සිතුවිලි හරවා යවලා හිත අරමුණට ගන්න පුළුවන්. ඒ වුණාට ආයෙමත් අර ගිය සිතුවිලි වද දෙනවා. ගෙවල් අතහැරලා දාලා ළමයි අතහැරලා දාලා ආවට මේ හිතේ ක්ලේශකාමය වද දෙනවා. මේ ක්ලේශකාමයෙන් මිදෙන්නේ කෙසේද? සිහිය හොඳට තියෙද්දිත් සමාධිය එන්නේ නැත්තේ ඇයි? කරුණාවෙන් මින් කරුණාවෙන් මෙත් සිතින් පහදා දෙන්න. ඔබ වහන්සේ මතුම් බුදු වේවා. දීර්ඝායුෂ වේවා. ක්ලේශකාම වල තියෙන द्वේෂය තියෙන තාක්කල් සමාධියට සතියට තැම්පත් වෙන්න හම්බ වෙන නිසා ක්ලේශකාම කියන්නේ මම නෙවෙයි. ඒක මගේ නෙවෙයි. ඒක මගේ ආත්මේ නෙවෙයි. ඒක මම නම් මගේ නම් මං කියන විදිහට ඉන්න එපායි. මං කියනට එන්න එපායි. මං කියනට යන්න එපායි නෑනේ. ඒ නිසා මේ ක්ලේශකාමයේ දත යුත්තක් දැක්කොත් දැනගත්තොත් විතරක් ප්‍රහාණය කරන්න පුළුවන්. ඒකට වෛර කරන්න කරන්න එක ගෙටේන. ඉතින් අපි මෙතෙක් කල් හතුර බෝ කරගත්තේ හතුරන්න වෛර කරන්න කියලා. අපි මෙතෙක් කල් ද්වේෂය හිතේ ඇති කරගත්තේ ද්වේෂයට ද්වේෂ කරන්න කියලා. පොඩ්ඩක් ද්වේෂයට ප්‍රේම කරන්න මේ ක්ලේශකාම වලට කියන්නේ මම මම කියලා නෙවෙයි ගෙට ආවේ. ඒ නිසා මේකට අනිවාර්යයෙන්ම ද්වේෂ කිරීම පෘ탁ජන ගතියයි. ද්වේෂ කරන වෙනුවට මේක ඉතින් භාවනා කරනකොට එනවා. gedare hitiyana ඕකවත් දන්නේ නැහැ මේ භාවනා කරන්න ආපු නිසා මේකවත් දන්නේ. ඒ නිසා මේක භාවනා ප්‍රතිඵලයක්. කමන්නේ ඔබ ඇවිල්ලා ඔබට කරන්න පුළුවන් හරි කරලා බලලා. එතකොට මට පේනවා. ඔබ ඉන්නකොට ආනපානෙ කොහොමද වැටෙන්නේ? ඔබ නැතිකොට ආනපානෙ කොහොමද වැටෙන්නේ? ඔබ එනකොට මට හිත වේදනා එන හැටි ඔබ නැතිනකොට හිත වේදනා නැති හැටි කියලා ආස්වාද ආදීනව සලකන්න පුළුවන්. ඒ විදිහට බලන්න නම් මේක තියෙන සමහිතින් බලන්න. ඒක හරිම අමාරුයි අපට. අපිට කිව්වොත් මේ ප්‍රබහ කරන්න ප්‍රේම කරන්න කියලා. ප්‍රබහ කරන්න දැන් මැරිලාලු. බෑ කරන්න බෑ මොකද නම ඇහෙනකොටම තද වෙලා ඉවරයි. ඉතින් කොහොමද කරන්නේ? ඉතින් මට කියනවා මෙච්චිතින් උත්තර දෙන්නයි කියලා. මම කොහොමද මෙච්චිතින් උත්තර දෙන්නේ? ප්‍රබහ කරන්න ප්‍රේම කරන්න බැරි කෙනෙකුට. ප්‍රභාකරන්ගේ අම්මා ප්‍රභාකරන්ට කොහොමද ප්‍රේම කරන්නේ? ඒ වගේ අපිත් ප්‍රේම කරන්න ඕනේ. මොකද ඌ වෛරක්කාරයක් කරගත්තේ අපි සිංහල වෙච්ච හින්දානේ. එහෙම නැත්නම් ඌ ඌ උපන්නේත් අපි වගේ අහිංසක දෙමව්පියෝ දෙන්නෙකුට ජාතක වෙලා අපි දීපු द्वේෂය නිසා ඌ ද්වේෂ කරලා අපි තව තවටත් වෛර කරන්න කරන්න ඌ අපට වෛර කරනවා ඌ අපි ඌට වෛර කරනවා ඒ වගේම තමයි ක්ලේශකාමී මේක දැක්කේ බුදුහාමුදුරුවෝ නිසා දැක්කේ සතිය නිසා මේක දැක්කේකට කමන අමනාප වෙනවනම් මේ දැකපු ධර්මයට ධර්මෙට නැත්නම් අපේ දැනුවට කියලා නැත්නම් අපිට තව තියෙන විකල්ප කියලා හිතන්නේ තව තියෙන අතිරේක මාර්ග ඔය එකක්වත් කරදරයකට නෙවෙයි යන්නේ. අපිට දැනෙන දැනෙන දැනුම අපි කරදරයක් කරගන්න. විකල්ප මාර්ග ඔක්කොම අවුලක් කරගන්න. ඉතින් කවදද අපි නිවන් දකින්නේ? ඒ නිසා හොඳට මතක තියාගන්න දැනුම ලැබීම මේ ඇති දේ දැකීම කරදරයක් නෙවෙයි. ඒක බුදුරජාණන්සේගේ දක්ෂකමක්. ඒ වගේම අපි ප්‍රතිපදාවේ ගමන් කරන ගතියක්. අපේ ස්වභාවය තමයි ඇති හැටියට ප්‍රේම කරනවා එහෙම නැත්නම් අපි නොදන්න ශේෂ්ත්‍රයකට යනකොට බය වෙනවා. අපි කිසිම සෙල්ලක්කාරකමක් නැහැ. අපි කිසිම රැඩිකල් වාදී ගතියක් නැහැ. අපි දන්නේ සම්ප්‍රදායන කුල ක්‍රමේ ක්ලේශකාමය පිළිබඳ අවබෝධ කිරීම අකුසලයක් කියලා හිතාගෙන තියෙනවා. ඉතින් කොහොමද ක්ලේශකාම පිළිබඳ අවබෝධය ලබන්නේ? අනිත් ක්ලේශකාම නැතුව කොහොමද ක්ලේශකාම අවබෝධ කරන්නේ? ඒක අස්පනා අපිට මතුවෙච්ච වෙලාවේ මේක ක්ලේශකාමී කියලා දන්නවනම් මේක වස්තුකාම වස්තුකාමී නෙවෙයි ක්ලේශකාමී කියලා දන්න. ඉතින් ඔයිට වැඩිය මොනවද තවත් දැනුමක් තියෙනවා. නැතිකට යටතේ සියුම් ද්වේෂය තියෙන තාක්කල් සමාධියක් එන්නේත් නැහැ. ක්ලේශකාම පිළිබඳ අවබෝධයක් එන්නේත් නැහැ. මොකද ඒක කැත්තොඩ තියාගත්ත මාළු කෑල්ල වගේ ඉන්නේ කන්‍යම් මරඤ්ඤම් කපඤ්ඤම් කොටඤ්ඤම් කියාගෙන. කරුණාකර ලෑස්ති මනසකින් යන්න ওই තියෙන තොරතුරු එකක්වත් වැරදි නැහැ. ඕවා පිළිබඳ පූර්ණ නිගමන ගන්න එපා. ඕකට හුරු වෙනකොට හුරු වෙනකොට ওই ක්ලේශකාම වල බලය එන්න එන්න දුර්වලලා යනවා. ගරුතර ස්වාමින් වහන්සේ 1 පර්යංකයේදී සතිය පවත්වාගෙන යන විටදී ඇස් වසා සිටින විට විවිධ වර්ණ හා ආලෝකයන් ආදිය දැర్శණය වේ. එවිට ඊට අවධානය යොමු කර සතිය පැවැත්විය යුතුයද? නැතහොත් තමා සිටිනවා යන්නම සිහි කළ යුතුයද? දෙක නිවැරදිව නිවැරදිව සමාධියට පත්වීම හඳුනා ගන්න ලකුණු මොනවාද? අපි සමාධිය පිළිබඳ ප්‍රතික්ෂේප කරා දෙපාරක් කීයේ සමාධිය නෙමෙයි අපේ ප්‍රධානම දේ. සතිය ඉස්සරහින් තියාගෙන ඉන්න එක. ඉතින් සතිය ඉස්සරහට ඉන්නකොට එන ඕනම දෙයකට ප්‍රතික්‍රියා කරන්න එපා, මූණට කියලා ගහන්න එපා, උණු වතුරක් කරන්න එපා, එන දෙයට එන්න දෙන්න. ඒකල බලන්න මේක මම කියලා නෙවෙයි එන්නේ. දැන් මේකේ කියලා තියෙනවා මේ ආලෝක වර්ණ පේනවා. අද දෙක බහපුව මම කියලා මොකක්වත් ආවට සීල කැඩෙන්නේ නැහැ, සද්ධාව කැඩෙන්නේ නැහැ, සතිය කැඩෙන්නේ නැහැ. ඉතින් එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? දුවට බලන්න මේ මට ආලෝක වර්ණ පෙන්වන්නට ඇස් දෙක වැහුවට ඒනකොට ඉස්සල එක කියලා තියෙනවා මරණ බය එනවයි කියලා. ඕ කොයි එකකින්වත් පුළුවන්ද කියලා සද්ධාව කඩන්න? ওই කොයි එකකින් පුළුවන්ද බලන්න සීලය කඩන්න? හරියට බැලුවොත් ওই කොයි එකකින් පුළුවන්ද බලන්න සතිය කඩන්න? ඉතින් අපිට ඕන කරලා තියෙන ආරක්ෂක දුන් දෙනාම ඉන්නවා. සද්ධාවක් තියෙනවා, සීලයක් තියෙනවා, සතියක් තියෙනවා කියලා හොඳට උරගාලා බලන සාතික් කරලා බලන්න. බැරුවට පස්සේ පේන්නේ මේ නිකාම් පේන ඡායාවකට, මායාවකට, හිතවිල්ලකට ওই තුنين එකක්වත් කඩන්න බෑ. කඩන්න පුළුවන් කියලා හිතන කෙනාට පෘතජ්ජනයයි කියනවා. අන්ධ පෘතජ්ජනයයි කියලා කියනවා. නෑ මේක කැඩෙනා වගේ හිතුණට මේක කැඩෙන්නේ නෑ. මම මේ කුරගාලා බලන්න ඕනේ. කැඩෙන්නේ නෑ කියන සංඥාව බලන්න ඕනේ කරන කියනවා කල්යාණ පෘතජ්ජනයයි කියලා. එයාට විතරයි ධර්මය අවබෝධ වෙන්නේ. එහෙම නැතුව මේ මරණ චේතනාවට මෙව්වට පොහොර දාන්න එපා. ඒවා බය වෙලා සැක කරලා පොඩ්ඩක් කල්පනා කරන මගේ සීල කැඩිලාද? මගේ සද්ධාව වෙනුවට සැකයක් ඇවිල්ලාද ඒ වුණට සැකේ වෙනුවට සද්ධාව ගන්න මේක තියේදී සතිය තියෙනවද කියලා බලන්න මට නම් හිතෙන්නේ තියෙනවා නැත්තම් උච්චර විස්තරයක් දෙන්න බෑ නමුත් ඒ ලියන කට්ටිය ලියලා තියෙන්නේ සතිය නෑ කියන අදහස එහෙම නැත්තම් සතියට අනදර කරලා සතිය කොන් කරලා සතිය අමාරු කෘත්‍යයක් කරන වෙලාවක අමාරුම වැඩක් කරනවා බුණ කර්මස්ථානේ නැතුව යා කටයුතු කරද්දී මෙහෙම පයින්ඩ කරනවා උඹ අස් කරලා උඹට padi කපලා බාස් කරන්න හදන්නේ කියලා කරන්න එපා. ඒක අසාධාරණ ඒක ඒක මේ ජඩ වැඩක්. සතිය අමාරු මාරුවක් කරන වෙලාව අපි මෙයාට සහයෝගය දෙන්න ඕනේ. ඒ වෙනුවට කිව්වොත් එම අයියෝ සතිය කැඩලා මට අවශ්‍ය කරන සතිය උඹ නෙමෙයි මට ඕන කරන සමාධිය කියලා අර සටන් බිමේ සටන් වදින මේ සතියට අපි කකුල් මාටු දාන්න හදනවා. ඒකට අසත්පුරුෂකම් කියලා අසත් ධර්ම කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තිනවා එපා සතියට කකුල් මාට්ටු දාන්න කකුලෙන් අදින්න එයා ඉන්නේ අශීරු සටනක ඒකට හැකි සංඥාව දෙන්න. මෙයා කැඩිලා නැහැ මෙයා වෙනදට වැඩිය වැඩ කරන වෙලාවක් කියලා එන දේවල් වලට එකකටවත් තෝරන්න බේරන්න නැතුව බලන ඉන්න වැඩි වෙලා යන්න ඉස්සලා Tamanට අර තියෙන අසහනය ආතතිය අඩු වෙන බව. හිතුවට වැඩි ඉක්මනින් තේරුම් ගන්න පුළුවන් වෙයි. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ කමඨහන් දේශනාවේදීත් අනෙකුත් ධර්ම දේශනාවලදීත් සතිය තියෙන වෙලාවට සතිය තියෙන බව දැනගන්නවට වඩා සතිය නැති වෙලාවට ඒ බව දැනගන්නා එක ඊටා හොඳ බව ශ්‍රවණය කරන ලදී. ගරු ස්වාමින් වහන්සේ යම් අවස්ථාවලදී ක්‍රියාවලදී සතිය නැතිව යම් වෙලාවක් ගත වූ පසු පසුගිය කාල පරාසය ගත වූයේ සතිය නැතිව බව වැටහේ. එහෙත් ඒ සතිය නැති කාලපරාසය ඇතුළතදී සතිය නැති බව වැටහෙන්නේ නැත. ස්වාමින් වහන්සේ එසේ වැටහිනා නම් එය අසතියෙන් සිටි අවස්ථාවක් නොව සතියෙන් සිටි අවස්ථාවක් නේද? ඔබ වහන්සේට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා. ඇත්තටම මේ විදිහට ණය විපස්සනාවියොත් මේක අල්ලන්න පුළුවන්. ආකාර පරිවිතක් වලිමුත් අල්ලන්න පුළුවන්. ඒ නිසා පළවෙනි වාක්‍යය කියන්න ඕනේ මේ කොට උද්දෘත කළ තියෙන පළවෙනි වාක්‍යය සතියෙන් ඉන්න වෙලාවේ සතියේ ඉන්න බව දැනගන්නට වඩා සතියේ නැති වෙලාවනේ සතියේ නැතයි Taman අමන විදියට හිතන වෙලාවේ මෙතන සතියේ නැති වෙලා කියලා හිතනවා කියලා දැනගත්තොත් ඒක බොහොම ශ්‍රේෂ්ඨයි. එනිසා මේ වාක්‍යයට පොඩි වාක්‍යාංශයක් එකතු කරන්න ඕන සතියේ නැතයි Taman හිතාගෙන ඉන්න වෙලාවේදී මේ සතිය තියෙද්දිම නේද මේ සතිය නැහැයි කියලා මම මේ හිතාගෙන ඉන්නේ සතිය දැන නොදැන සතියට අනදර කිරීමක් කියලා තේරුම් ගත්තොත් පේන අපිට දුක ගේන්න දෙවන්නේක් නැහැ. අපි ඒව මෝඩකම තියෙනවා. ඒක හොඳට තේරෙනවා සතිය නැති බව දන්නේ දන්නවනම් එතන සතිය නොතිබෙන්න බෑ. ඊට පස්සේ තව එකක් තියෙනවා මේකේ සංගිච්ඡ දෙයක් ඒකත් හරි විචිත්‍රයි හරිම සෙල්ලක්කාරයි සතිය නැති උනායි කියලා අපි හිතුව නෙවෙයි නැති උනාම කියලා හිතමු. යම් හේතුවක් නිසා නැති වුණා. පස්සේ එකපාරට අපිට මොකක් හරි දෙයකින් අපිට මම තේරිලා දැන් මම මෙච්චරලා සතියෙන් නෙවෙයි හිටියේ කියලා එකපාරට අවදි වෙනවා. අවදි වෙනකොට තියෙන සංඥාවෙන් තේරෙනවා මෙතෙක් වෙලා තිබුණේ වගේ සංඥාවක් නැහැ, මතකයක් නැහැ, සතියේ තියෙන සිහි කිරීමේ ගුණය නැහැ. ඒ නිසා ඒකේ ඉන්නකොට ඒක නැති බව දැනගන්න බෑ. මොකද මේ වේදනාවල සැප දුක් දෙක තියෙන තාක්කල් සංඥාව එකේ läගිනවා. අදුක්කම සුඛ වේදනාට ගියාට පස්සේ ඒක මතකෙට යන්නේ නැහැ. ඒක අපිට අදාළ නැහැ. ඒක අපිට මත තොරතුරක් නෙවෙයි. ඒ නිසා අදුක්කම සුඛේ තමයි නිවන තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාවේ. නමුත් එතෙන්ට හිත ගිය ගම නොහුරු හිත, අවිද්‍යාබරිත හිත ඒ වෙලාවේ සතිය නැතුණයි කියලා කිව්වට මේ වේදනාවේ අන්ත දෙක අතහැරිච්ච වෙලාව. ඔය වගේම තියෙනවා සංඥාවිත අවස්ථාවක්. ඒ සංඥා තියෙන තාක්කල් සංසාරේ සංඥා තියෙන තාක්කල් දුක් සංසාරේ තියෙන තාක්කල් කෙලෙස්. යම් වෙලාවක සංඥාව නැති වෙනකොට අපිට තේරෙන්නේ කියලා මතක නැහැ. මතක නැතිවීම අපිට සතිය නැතිවීම. මේ විදිහට අපි මේ සත්‍යයේ වසං කර ගන්නවා ඇහි තියෙන අන්ධ බින්දුව වගේ. ඇහි අන්ධ බින්දුව තියෙන කෙලින්ම ස්නායු ඇවිල්ලා වදින තැන එතෙන්ට වැඩන දේවල් පේන්නේ නැහැ. එහෙම නැත්නම් ඇහැට ඇහි අන්ද බින්දුවත් එක තැනක් තමයි. ඒ වගේම නිදර්ශන තමයි ඇහැට මුළු ලෝකෙම පේනවා ඇහැ පේන්නේ අපි හිතන්නේ මේ අපි මගේ ඇහැ මන් දන්නවා මන් දැකලා තියෙනවා. කවදාකවත් කිසිම කෙනෙකුට දකින්න බෑ. ඒක දකින්නේ කණ්ණාඩියක තියෙන පිළිඹිබුව විතරයි. එහෙම නැත්නම් ෆොටෝ එකක විතරයි. ඉතින් ඒක සත්‍ය නෙවෙයි. ඒක පිළිඹිබුවක්. ඒක නිසා අපි මේ දන්නෝ අපි දැක්ක මේ අතගාලා කියන්නේ අද්දුටිය කියලා කියවට පච තීරම පච. මේවා එහෙම්මෙන් ඇයිදල් තිනවා පුරෝලා කියන කතා. ඒ නිසා හොඳට මතක තියානින්න යම් වෙලාවක යෝගාවචරයා මතකයට යන්න තරම් සිද්ධියක් වෙන්න නැති තරම් දෙයක ඉන්න වෙලාවක මම දැන් ඉන්නේ සතියෙන් හැබැයි සංඥා නැහැ. හැබැයි මට වේදනා විඳීම් නැහැ. එහෙනම් නිවනට හොඳටම කිට්ටුයි. සුතමේ ඥානෙ නැති කෙනා හිතනවා මට සතිය නැති වෙලා අසතියෙන් ගත කරා කෙලෙසක වෙන්න නැති හිත කියලා නෑ. කෙලෙසක තියුණා මතක හිටිනවා. මෙතන වෙලා තියෙන විඳින්න දෙයක් නෑ. අපි ඇවිල්ලා සැප දුක් දෙක අතරමැදට ඇවිල්ලා. සංඥා කරන්න නෑ. ස්පර්ශියොත් ස්පර්ශ කරන්නේ රාග ద్వේෂ මොහ තියෙන වෙලාවේ විතරයි. රාග ద్వේෂ මොහ නැති ස්පර්ශ අපේ මතකෙට යන්නේ නෑ. අපි චිත්‍රපටියක් බලබලා ඉන්න වෙලාවේ මధుරෙක් හරි මකුණෙක් ආවයි කියලා හිතමු ඉන්න සීට් එකේ. එතකොට චිත්‍රපටිය අමතක වෙලා ඉඳගෙන ඉන්න බව දන්නවා. නැත්තම් චිත්‍රපටිය බලද්දී දන්නේ ඉඳගෙන ඉන්න බව දන්නේ නැහැ. ඒකෙන් කිසි කුප්පවන ගතියක් නැහැ. රාගය විශ්ෙන්නේ නැහැ, ද්වේෂය විශ්ෙන්නේ නැහැ, මෝහය නැහැ. චිත්‍රපටියේ තියෙන රාගය, ද්වේෂය, මෝහය නිසා ඒක දිහා කටත් අරගෙන බලන ඉන්නවා. ඉඳගෙන ඉන්න බව දන්නේ නැහැ. මකුණෙක් ආවරස ගියම්මට කියලා ඌට ගහ ගන්න නැටෙන්ට ගහ ගන්න. එතකොට විතරයි අඩු ගන්න ඉඳගෙන ඉන්න බවවත් දන්නේ. ඒක නිසා අපි ගත කරන මේ ජීවිතය බුදු ඇහෙන් බලනකොට බුදුමාකර රවට්ටගෙන ඉලක් අපි මේ කරන්නේ. අපි තාම රසවත් දෙයක් බුද්ධි විදින වෙලාවක රසබසවලු ඉන්න වෙලාවක ඉඳගෙන ඉන්න බව දන්නේ නැහැ. දැනගන්නත් බෑ. ඒ දැනගන්නව නම් රස බලන්න බෑ. ඒ රස විඳින වෙලාවේදී අපි තුන ගඳයි රසයි ඔක්කොම නැහැ. රස බලනවා ගඳ දැනෙන්නේ නැහැ. දැනගන්න බෑ අපි ඒ රසයට ඒ තරම් ලොල් වෙලා. ඒ ගිජු වෙච්ච ගමන් අනිත්‍යව තේරෙනවා. මොකද අනිත්‍ය වගෙන් එන ස්පර්ශය රාග ద్వේෂමෝ අච්චර දනවන්නේ දනවන දේ එකත් එක තමයි ගමනය. එතකොට ඒ නිසා කියනවා දර්ශන විද්‍යාවේ ඇහකන දිවනාසය කය කියන මේ හයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නිතරම හැපෙමින් තියෙනවා. නමුත් අපේ හිත අල්ලන්නේ වැඩියෙන්ම රාගේ තියෙන එක විතරයි. එතකොට එකක් අල්ලනකොට හතරක් නිෂේධ භාවයට පත් වෙලා යනවා. ඒ කටේ නිලීන භාවයට පත් වෙනවා දැනෙන්නේ නැහැ. ඉතින් ඒක ගැන එතකොට බැලුවොත් මම ඉස්සර පුංචි කාලේ මගේ අවුරුදු අවුරුදු 13ක් 14ක් විතර ඇති අපේ ගෙදර ඉඳලා පෙරදිනේ කඩේට කඩේ යනවා කියලා අපි කියන්නේ. ටවුමට යන්න ඕන. ගියාම එනකොට ඒතර ප්‍රසිද්ධ කඩල කඩයක් තිබුණා. ඔය කඩල සත පහක් ගත්තාම එන්නකම් කකා ඉන්න පුළුවන්. හැබැයි සත පහක් හම්බ වෙන්නේ අපිට ඒ කාලේ. ඉතින් අමාරු සත පහ හම්බ කරන්න. ඉතින් අම්මට ගැටයක් ගහලා කොහොම හරි සීනි කිලෝ එක සුප්පියල් සීනි කි රාත්තල සත 73 73යි අපි 75ට ගණන් දානවා මට. ඔහොම වෙච්චා සත පහ පැනපු ගමන් අපි කඩල පැකට් එක කරනවා කකා එනවා. දැන් මම දන්නවා අපි එන ගෙදර එන පාරේදී වැලියටයක් ගන්න මට මතකයි. මලක් මුලක් ගහක් ගියාක ඔක්කොම මතකයි. ඉඳපු ගම මට මතක නැහැ කො අර හන්දියෙන් මං ආව මට මතක නැහැ. දැන් මේ කඩලකක ඉන්නේ. ආයෙ මට හෙල්වට මං ඒ හරි එනකොට මට මොකද්ද උනේ? ඒක කවුරුත් එක්ක කතා කර කර ඇවිල්ලා ඒ හන්දිය මට මතක නැහැ. ඊට දැන් හිතා ගන්නවා දැන් මේක දැනගෙන යන්න ඕනේ. මේ සතියක් ගැන අහලා නෙවෙයි. ඉස්සරහට ගිහිල්ලා ආයෙ මගදී හැරිලා බලනකොට පේනවා ඒ සද්දේ නම් ඇහිලා තියෙන නමුත් ඒ වෙලාවේ කකුල වැඩ කරව බව මතක නැහැ. මට අවුරුදු 40 වෙච්ච දවසේ පැවිදි වෙලා මම රෑ 10ට විතර යන ගමන් ලොකු සාංශට ගිහිල්ලා කතා කරලා කිව්වා සාංශ පුංචි කාලේ මගේ මෙහෙම ගතියක් තිබ්බා. ඉඳපු ගමන් නතරලා බලනකොට දැන් මම උඩ ඉඳලා දැන් පල්ලෙහාට ආව මුළු එකම මතක නැහැ. එන එක මතක නැහැ කො කවුරු කතා කරපු එක මතකයි. කතා කරපු එක මතක නම් එන එක මතක නැහැ. මේක හොයන්න ගියාට පස්සේ තේරෙනවා මා නිකන් මේ කරකොල දැරිය වගේ. විස්තර කරලා පස්සේ ලොකු සාංශ කියනවා මෙහෙ නම එහෙනම් ගියාත්මේ සතිය වඩලා තියෙන්නේ නැති කිව්වා. පුරුද්දට වෙන්නේ නැති මේවා කරන්නේ මේ පුරුද්දක් නෙවෙයි. අපි මේ කරන කියන දේවල් ගැන වග වෙන්න පුළුවන් ද බලන්න එකෙකුට වග වෙන්න බෑ. අපි මේ ගහපාදීලා කිව්වට නෑ නෑ මම දැක්කමයි අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කියලා බුදුජානනාංශේ කියනවා ඇත්තයි කියලා පෘථජ්ජන යමක් කියනවා නම් ආර්යයන් වහන්සේට ඒක ඇත්තේම නෑ කියලා. ආර්යයන් වහන්සේට යමක් ඇත්තේ කියනවා පෘථජ්ජනට ඒක ඇත්තේම නෑ. ඉතින් අපි කවද්ද මේ ආර්ය පූතබ්බජන භූමියේ ඉඳලා ආර්ය භූමියට යන්නේ නැති බව නැති බව දන්න එක නෙමෙයි පමණයි. ඒත් නැති බව නෙමෙයි දැනගන්න නැතයි කියලා හිතාගෙන අමනකම බොරුවක් බව තේරෙනවා අපි මිනිස්සෙක් වෙනකොටම නිවන් ලබලා වගේ කියලා හිතාගන්න. අපි වැඩේම නිවන් ලැබලා නැහැ කියලා පෙන්වන්නයි ඔප්පු කරන්නේ. මොකද ඒ තරම් අපි පව් සමාදන් වෙනවා. වැරදි සමාදන් වෙනවා. අතීතේ සමාදන් වෙනවා. අරයමයා ගැන සමාදන් වෙනවා. මේ පේන අස්පනා අපිට පේන දේ දන්නේ ඉතින් බුදුජානසී කියනවා දිව්‍යන් ආශ්‍රය ඇවිල්ලා උඹලව ගලවන්න බෑ. ගලවනවා උඹමයි ගලවන්නේ. උඹ බලපන් මේ ඇවිදින පොළොව එක යායට නෑ. උඹ අතනින් අඩියක් තිබ්බට පස්සේ අතන අඩියක් තියලා තිනවා මැද මොනවත් දන්නේ නෑ. ඉතින් ඇයි මේවට වග වෙන්නේ? දන්නේ දන්නේ කියන්නේ ඉවරයිනේ. ඒකට බුදුරජාණන්සේ අපේ අඩුපාඩුවක් දකින්න බුදුරජාණන්සේ කියනවා දන්නේ නැති බව දන්නේ එක ලොකුම පඬිතකමක් කියලා. මම මේ මේ වෙලාවේ සත්‍ය හිටියේ නෑ වගේ කියලා මට හිතෙනවා. ඒ හිතපු බව ඊගා චිත්තක්ෂණේ මට තේරෙනවා. ඒ තේරෙන්නේ අනුමාන ඥානෙට. අන්න ඒකට පොඩ්ඩක් අවදි වෙන්න මම එකයි කිව්වේ පළවෙනිම ප්‍රශ්න ලියපෙන්නට අසතියෙන් ඉඳලා සතියට එන ආපහු ගෙදර බලා එන වෙලාව පොඩ්ඩක් බලන්න බුදු වෙන වෙලාව. ඕනතරම් සතිය නැති වෙන්න හරි නැත්නම් මේ ගේම දෙල්ලම කරන්න බෑ. ඒලා ආයෙ සතියට එන තැන බලන්න. ඔය මොන අකරතැබ්බයක් වුණත් නැවත සතියට එන්න හුලඟකින්වත් බාධාවක් නැහැ. ඒක තන්නේ කර අහම්බයක්. ඒකේ නෑ මේ ගැහණු පිරිමිකම. ඒකේ නෑ මේ උගත් නුගත් ගතිය. ඒකේ නෑ මේ බොහෝසත් දුප්පත් ભેදයක්. ඒකේ තියෙන්නේ අත්තරදි ටික සමාදන් වීමෙන් තමයි මං ඉස්සරත් මේකට මං ඉස්සනම් හිතේ සතිය නැති උනායි කියලා දැන් පේන්නේ සතියට අරමුණු නැහැ සතියට වේදනා නැහැ සතියට සංඥා නැතිකම මිසක්කා සතිය නැතිකමක් නෙවෙයි ඒතකොට පුදුම ආදරයක් හිතන තමන් ගැන මම මෙතෙක් කල මෙයාට ලකුණු කප කප හිටියේ ලකුණු කැපුවට හරි විදියට බැලුවොත් මේ ලකුණු කපන වැඩ කරගන්නේ මේ හිත එච්චරම තුප්පහයි නෑ. අපි අර හිතට තුප්පහයි කියලා බනින නිසා හිතට ඔලෝස ගන්න විදියක් නැහැ. ඒ නිසා කවදද තමන්ට තමන් ප්‍රේම කරන්නේ? කවදද තමන්ට තමන් ප්‍රධාන තමන්ගේ හොඳම යාළුවා බවට පත් වෙන ඒකට බුදුහාමුදුර ළඟ. එතරම්මයි බුදුහාමුදුර. යම් වෙලාවක කවුරු හරි කියන නැද්දකින් මං වගේ කාලකන්ණියක් ඇත්තේ නැහැ කිරුවොත් මේ මට වරදිනවා අරකයි මේක කියන බුදුරහමඳුරෝ තියා මොකෙක්වත් ළඟක නැහැ. ඌට වෙන හුනියමක් කරන්න ඕනෙත් නැහැ. ඒ හුනියමම ඇති ඌට. කවුරුත් ගල් ගහන්න ඕනේ නැහැ ඌට. මම කාලකන්‍යයි කියලා හිතන හිතන කමම හුනියමක්. බුදුරජාණන් කියන්නේ අපට දුර්ලභව manussත්ත්ව ප්‍රතිලාභෝ කියලා උදේ හවස වඳින්න කියනවා. අනේ මේ ලැබිච්ච manussාත්ම භාවය දුර්ලභ දෙයක්. ඔකට නිග්‍රහ කරන්න එපා. ඒ වගේම තව කෙනෙකුට නිග්‍රහ කරන්නත් එපා. ඒක අනිවාර්යයෙන්ම Tamanට නිග්‍රහය නිසා පුළුවන් තරම් සත්‍යමත් වෙන්න කැඩෙන්න අරින්න කැඩෙනවා කියලා හිතන්න කමන්නේ කොහොමද ආපහු කායිනවත් කුඤ්ඤ ගැහිල්ලක් නැතුව ආපහු සත්‍යයට එන තැන බලන්න බලනකොට ඒ ආපහු එන ගමනේ ගෑනු පිරිමි කමක් නැහැ දැනුව නොදැනුවත් කමක් නැහැ හැබැයි අත්දැකීම් සහ අත්තරදි ටික අපිට පොර වෙනවා වැඩියෙන්ම උදව් වෙන්නේ හරිය දේවල් නෙවෙයි වැරදිච්ච අත්දැකීම් ටික අපි යනවා ඊගා ප්‍රශ්න නමෝ බුද්ධාය ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී මම පළමු දින පාදය එසවීමි වම දකුණ වශයෙන් පියවර තබන අවස්ථා සිතින් මෙනෙහි කළෙමි මෙහිදී මට පොළව ස්පර්ශය තද දෙයක পায় තබනවා වැනි ආකාරයෙන් දැනෙන්නට විය දෙපා පහළ වලලු කරහා විලුඹ අතර තද ගතියක් සහ වෙහෙස බවක් දැනි ශරීරයේ සමබරතාවය ගිලිහි විසිවී යන ආකාරයක් දැනුනි. නමුත් পায় එසවීම හා තැබීම කෙරෙහි සිත පිහිටුවා ගැනීමට හැකිවිය. දෙවනි දිනේදී කලින් දින পায়ට දැනුණ අපහසුතා මගහැරි සැහැල්ලු සියුම් දෙයක পায় තබන ආකාරයේ හැඟීමක් මාහට දැනෙන්නට විය. වම දකුණ වශයෙන් පියවර මානු කර ආකාරයේ කෙරෙහි සිත පිහිටුවා ගැනීමට මාහට හැකිවිය. ශබ්දහා රූප නිසා සිත විසිරී යන අවස්ථාවලදී නැවත මුල් අවස්ථාවට සිත මෙහෙයවා සක්මන කෙරෙහි අවධානය යොමු කළ හැකි විය. අපෝ ඒ වාක්‍ය අපෝසලෙන් සද්ධාහිත ශබ්දහා රූප නිසා සද්ධහා රූප ශබ්දහා රූප නිසා හිත විසිරී යන අවස්ථාවවලදී නැවත මුල් අවස්ථාවට හිත මෙහෙයවා සක්මන කෙරෙහි අවධානය යොමු කළ හැකි විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මා සක්මන මෙනෙහි කරන ආකාරය නිවැරදිද? මෙතනින් ඉදිරියට සක්මන් භාවනාව කරගෙන යන ආකාරය පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එතකොට මට ප්‍රශ්නයක් අහන්න ආසයි. මම දැන් උත්තර දෙන්න ආසාව තියෙනවද කියලා. Tamanට තේරෙනවද මේ ප්‍රයත්න නිසා මේ කරන ක්‍රමේ නිසා මම වැඩි වේලාවක් ඇවිදිමින් ඉන්නේ ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි කියන එකට වැඩි කිට්ටුකමක් වැඩි අසුරක් නැත්නම් වම දකුණ කියනට වැඩි අසුරක්ද තමයි තේරෙන්නේ. එහෙම නැත්නම් එන්නේ එන්නේ ඒක තමන්ගේ දුරස් වෙනා වගේද කියලා දැනෙන්නේ කියන එක මම ආසයි දැනගන්න. එතකොට මේ අවසාන ආන ප්‍රශ්නට උත්තරේ ඒ ප්‍රකාශය තුළ සැඟවිලා තියෙනවා. කැපචිද මේ ප්‍රශ්න ලියපෙකන ඉදිරිපත් කළා ඒකට උත්තරේ බඳින්න. මේ මේ ක්‍රමේ නිසා තමන්ට සක්මන හුරු ගතියක්ද වැටෙන්නේ එන්නේ දුරස් වෙන ගතියක්ද වම දකුණ හුරු පුරුදු ගතියක්ද මූණට මූණ දාලා හිටින ගතියක්ද වැඩි වෙන්නේ නැත්නම් දුරස් වෙන ගතියක්ද කියන එක ප්‍රශ්නට උත්තරේට ඒක තමයි මම දැනගන්න කැමති ඒක නැත්නම් මට හිතලා කියන්න බෑ කොච්චර භාවනා කරත් Taman ඒකකේ දක්වන ආකල්පය ඒකට දක්වන සම්මා සංකප්ප සහ සම්මා දිටි වැරදි නම් කොච්චර භාවනා හරි ගියත් ඒ මනුස්සයා දැලිපියෙන් කිරි කණ්ඩ හදනවා වගේ දැලිපියේ තියෙන කිරි කණ්ඩ නෙවෙයි ඒ ආකල්පේ හදලා දෙන එක මගේ මේ මේ මගෙත් වගකීම. ඒ ආකල්පයට මට හරියට වැදගත් තමන් මේක දිහා බලන්නේ කොහොමද කියන මතේ. සමහර තැන්වලදී මට ඒක අවශ්‍ය වෙනවා. සමහර තොරතුරුට මට අවශ්‍ය නැතුව මට පුළුවන් සමහරට මත ප්‍රකාශ කරන්න. මේ මත ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා මම කැමති එක කාටත් වගේ වැදගත් වෙයි. මේ තමන්ට එන්නෙන්න සක්මන්ට කිට් වෙනවා සමීප වෙනවා වගේ තීර නැත්තම් දොරස් වෙනවා ඈත් වෙනවා වගේද කියන මතේ දැනගන්න මම ආසයි. ඒක නිසා අනිත් දවසේ ලියනකොට ඒ ගැන පොඩි ඉඟියක් මට දෙන්න. එතකොට ඒක මේ සාකච්ඡාවට ලොකු පොහොරක් වෙනවා. සාකච්ඡාව ලොකු එලියක් වෙනවා. අපි ඊගා මේ ප්‍රශ්නේ නිසා අද මෙතනින් නැතර කළා ඊගා ප්‍රශ්නට. අවසරයි. ගරු කටයුතු මාහිමි පාණන් වහන්සේ සාමාන්‍ය ජීවිතයේදී හිත නානාවිද නානාවිද දෑ වරහන් ඇතුලේ අකුසල විතර්කාදිය පසුපස ලුහු බඳින විට යම් යම් යම් අවස්ථාවලදී මා උපක්‍රමණයක් උපක්‍රමයක් භාවිතා කරමි. එනම් එම හිතෙන දෙයට අදාළ වරහන් ඇතුලේ ධර්මානුකූලව මෙනෙහි කිරීම මට ශක්ති ප්‍රමාණයෙන් පැවැත්වීම වෙයි. සක්මන් භාවනාවේ යෙදෙද්දී මෙසේම සිදු කරන අවස්ථා ඇත. මේ දෙයෙහි වැරදි නිවැරදි බව ගැන අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා. විතක සංඨාන සූත්‍රයේ ਸਰවචන්සේ ක්‍රම පහක් හයක් පෙන්ලා තියෙනවා. එකක් තමයි අඤ්ඤන් නිමිත්තම් මනසිකරෝති කියලා වෙන නිමිත්තක් මෙනෙහි කරනවා කියලා. ඉතින් ඒක පහෙන් එකක්. තව හුඟක් ක්‍රම තියෙනවා. ඉතින් ඒක නිසා මේක කිරීම නිසා Tamanට අර ඉස්සලා අපි කරන ප්‍රශ්න මම නැවත අහන්නේ. මේ උපක්‍රම නිසා අරමුණත් එක්ක වැඩි වේලා ගත කරන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවද? අරමුණත් එක්ක ඇසුර වැඩි වෙලා තියෙනවද නැද්ද කියන එක මතින් පුළුවන් මේ පහෙන් එක පිළිබඳව මට විස්තර ප්‍රකාශ කරන්න. නැත්නම් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ඒක මට හිතන්න බෑ. Taman අත්දැක්කේ මොකද්ද මේ උපක්‍රම නිසා මට වැඩි වෙලා අරමුණේ ඉන්න පුළුවන් වුණාද නැද්ද කියනවනම් ඒ අනුව නම් මට පුළුවන් සාකච්ඡාවට සම්බන්ධ ඊට අමතරව ක්‍රම රාශියක් තියෙනවා. ඒ ඒ ක්‍රමවලදී එකක් තමයි පුළුවන් වෙච්ච වෙලාවේ තමන් තමන් ඉස්සරහින් තියාගත්ත අරමුණක් තියෙනවනේ සක්මන් කරනකොට ඉන්නේ සක්මන් ඉරියව්ව හෝ වම දකුණ ඒක දකින වෙලාවේ පුළුවන් තරංගයක විස්තර හොයන්න එතකොට බාහිර දේවල් එන ප්‍රමාණය අඩු වෙනවා බාහිර දේවල් ඇවිල්ලා තියෙනවනම් අපිට මේ වගේ සද්ද එකක් එනවනම් බලන්න ඒ සද්දේ තියෙද්දිම වම දකුණ බලන්න පුළුවන් දෙක නැත්තම් සද්දේ විනිවිදලා සද්දේ හරහා වම දකුණ බලන්න පුළුවන් නැත්නම් මම ඇවිදිමින් ඉන්නේ ඉඳගෙන නෙවෙයි කියන එක දකිනවනම් සද්ද නැතුව ඉඳගෙන ඇවිදින බව දන්නවට වැඩිය ලොකු වටිනකමක් තියෙනවා සද්ද කරදර තියෙද්දිත් අරමුණ බහා තබන්නේ කරගෙන යනවා මේ වගේ ඒවා විකල්ප වශයෙන් ගන්න පුළුවන් නමුත් මේ අහන ප්‍රශ්නට උත්තර දෙන්න තමන් මේකෙන් ලැබිච්ච ආස්වාද ආදීනව ටික ලිපියට ඒක ඇතුළු කරන්න නැත්නම් සභාගත කරන්න නැත්නම් අමාරුයි මට ඒක විග්‍රහ කරලා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. අවසරයි ස්වාමීන් වහන්ස මේ සක්මන වැඩි වෙලාවක් කරගන්න පුළුවන්කම එතකොට දැනෙනවා. ඔය ඒක තමයි අපිට දැනගන්න තියෙන්නේ සතිය තියෙනවනම් සතිය වැඩෙනවනම් අරමුණත් එක්ක ක්‍රම දෙකකට ලං වෙනවා. එකක් තමයි ඉන්න වෙලාව වැඩි වෙනවා අනිත් එක මේ අරමුණ සහ හිත අතර සමීපභාවය වැඩි වෙනවා. ඒ දෙක අල්ලන්න අමාරුයි සාමාන්‍යයෙන් සුත්තමේ ඥානේ නැත්තම් පළවෙනි දේ තමයි අරමුණත් එක්ක ඉන්න වෙලාව වැඩි වෙනවා. ඒතර යෝගාවචරය දැනගන්න මේ වෙලාව වැඩිලා ප්‍රමාණයෙන් වැඩි වුණාට ගුණාත්ව වැඩි කිරීම සඳහා පේන වෙලාවේදී අරමුණේ අලගිය මුලගිය ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග පුළුවන් තරම් අල්ලගන්න. අල්ලගත්ත ගමන් පිට දෙකට එන්න ඉඩ නැහැ. ඒක කියනවා මේ බුරුමේ ස්වාමීන් වහන්සේ කියනවා මේකේ වටේට ජනෙල් නැහැ කියලා හිතන්න. එතකොට වැස්සක් වහින වෙලාවේ මේ හුලං වතුර ගහනවනේ. හුලං වැස්ස ගහනවනේ. හුලං වැස්ස ආවට පස්සේ වහලේ තිබුණට ගෙමැද්ද තෙවෙනවනේ. ඉතින් එතකොට Taman දැනගන්න ඕනේ දැන් මේ වසා වහලේ හිටිබුණට තාම හිරිකට ගහනවා නම් උලුවන් කවුරු වැහුවොත් එතකොට වැස්සට මේක වහලින් විනිවිදින්නත් බෑ පැත්තෙන් එන්නත් බෑ. ඒ නිසා අපි දැනගන්න ඕනේ අරමුණ මේ උපක්‍රමය නිසා අරමුණේ වැඩි වෙලා ඉඳාවනම් ඒ අරමුණ ලං ගැනීම සඳහා අරමුණේ ව්‍යංජන අනු ව්‍යංජන බලන්න. අංග ප්‍රත්‍යංග බලනකොට ඒක නිකන් අර අරමුණ සහ හිත අතර පරතරය අඩු වෙන්න අඩු වෙන්න කෙලස් රින්ගන තියෙන ඉඩ අඩු මේක හරි ඒක මේ ඒකට කියන්නේ සූරකම් කියලා. කුරුබූටිකම්, දක්ෂකම්, යෝනිසෝමනස්කාරය. ඉතින් ඒක නිසා මේ අරමුණට මූණට මූණ දාන්න මොන දහං ගැටෙන් හරි පුළුවන් වුණා නම් ඒකේ වැඩිතර විස්තර බැලීම පෞද්ගලික ලක්ෂණ බැලීම, අත්‍යන්ත ලක්ෂණ බැලීම, ඒකේ සටහන් ආකාර බැලීම මේ ව්‍යාපාරේ දන්න කෙනා ව්‍යාපාරේ ලාභ වේලාදී වහවහ මහන්සිලා ලාභ උපයනවා වගේ. ඉතින් ඒක මේ සමහරු සහජයෙන්ම දක්ෂයි. සමහරු උගන්වුවාට පස්සේ දක්ෂයි. නමුත් මේ පරිශ්‍රණයෙන් පෙළලා තියෙන්නේ ඒ සහජ දක්ෂතාවයේ තියෙන එක නා ඕනෙම සමාජයක කැපිලා පේනවා. එයා දන්න අවස්ථාව හමුනොත් පැහැර අරින්න එක පාට අවස්ථාව පොරොදන ගන්න. සමහරු මැනේජ්මන්ට් ට්‍රේනින් වලින් පරිපාලන දක්ෂතාව වලින් පුරුදු කරනවා. පරිපාලන දක්ෂතාව පුහුණුවකට උනත් යන්නේ හෝ ගිහිලක තේරුම් ගන්නේ හෝ මෙන්න මේ හැකියාව සහජව තියෙන අයට විතරයි කියන එකයි දැනෙන්න තියෙන නිසා මේක උගන්වන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි. අරමුණ ආපු වෙලාවේදී අරමුණ විස්තර බලලා අරමුණ ලං කරගත්තේ නැත්නම් අහල පහල තියෙන ඔක්කොම මේක ඇතුළේ රිංග ගන්න. ඒ දක්ෂකම නැත්නම් කොච්චර මහන්සි වුණත් සතිය සාමාන්‍ය ප්‍රමාණයට තියෙයි නමුත් සමාධියක් එන්න බෑ. ඒ නිසා හම්බ වෙච්ච වෙලාව හොඳට දඬුවන්ටුවට දැම්මා වගේ දෙක ලං කරන්ඩ කවුල් පියම්පත් වහලා දාන්න ඒතර ගෙමැද්ද තෙමෙන එක නතර වෙනවා. ඒ නිසා මේක සතිය දිනු වෙන බවට සහ මේ ගත්ත උපක්‍රමයේ හරි බවට සාක්කියක් ඒ මෑණියන් වහන්සේට තේරිච්ච ගතිය නිසා අරමුණත් එක්ක ඉන්න වෙලාව වැඩි කියලා තේරුණා නම් ඒකත් මේලා ගන්නව හරි පැත්ත කියලා. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ ගෘහ ජීවිතය ගත කරන විට අන් අය අතින් වෙන අඩුපාඩු වැරදි කිහිප සැරයක් වන විට තරහා ඇතිවේ. ගරු ස්වාමින් වහන්සේ තරහව ක්‍රීන්තිය පාලනය කරගන්නේ කෙසේද? මුගක් වෙලාට එහෙම මේ වැරද්ද දකින්නට තරහා යන්නේ කිට්ටුම අන්තයේ විතරයි. අල්ලපු ගෙදර මනස වුණත් කියලා අපිට ගානක් නැහැ. ඒ කියන්නේ අපේ ලොකු සංහංශ විවස්ථාව ලියලා තිනවා හිතවත්ය නිසා හෝ තමාගේ යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජන ආදී නොකරනු කිය. අපි ඕනම කෙනෙකුට තර්ජනය කරන්නේ මගේ හැඟීමෙන්. ඒ නිසා හිතවත්කම තර්ජනය නැත්තම් මගේ යන හැඟීම වැඩි සෙනෙහ දබරටයි. නිසා වෙන කවුරු හරි මොනවා කරුවොත් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ අපේ කාමනාර කරුවොත් තමයි ප්‍රශ්නේ නිසා මේ වැඩි ආදරේ එක පාට ද්වේෂයක් පාටපත් වෙනවා. විභවත් භවත මේ භවතන්න විභවතන්නාටපත් වෙනවා. ඊට පස්සේ අපේ කාට ගහනවා. අල්ලපු විදිහට වැරද්දක් කරුවට ගානකුත් නැහැ උට ගහන්න අයිජිකුත් නැහැ ප්‍රශ්නකුත් නැහැ. නිසා තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බය. තණ්හාය විපමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බයක්. ඉතින් උංගදෙනේ මේ ද්වේෂය නැති කරන්න හැදුවට මේ මගේ එකමටයි මේ ගහන්නේ කියන මේ ප්‍රේමේ නැති කරන්න අහන්නේ කවුරක්වත්. ඒක තියෙන්න ඕන එකක් කියලා හිතාගෙන. ඔටු ගෑනිත් එකයි කැයි ගෑනිත් එකයි. ප්‍රශ්නේ එන්නේ මේ ප්‍රේමේ නිසා. නමුත් නැති කරන්න හදන්නේ ද්වේෂය. ඉතින් බුදුරජාණන් කියනවා නිකාං ඔය කොළේ අනිත් පැත්ත ගහන්න එපා. කෙලින් බලපං. උඹට ওই තරහ යන්නේ ඒ කෙනා උඹේම නිසා. මගේම නිසා තමයි තරහ යන්නේ. ඒ නිසා ඒ තරහව කියලා කියන ප්‍රේමයේම හේව නැල්ලා. ඒ නිසා ආසාව බැඳීම නැතුව බෑ අපිට ජීවත් වෙනවා අපි සමාජශීලී සත්තු පැවිදි වුණත් නැති වුණත් ගිහි වුණත් මොනවා වුණත් ඒ ඒක ප්‍රමාණය දැනගෙන තමන දන්න මේ තරහ ආවේ ඇලීම නිසායි වැඩිපුර තරහවේ වැඩිපුර ඇලීම නිසායි කියලා දන්නවනම් ප්‍රශ්නයක් වෙන්නේ ඒ බණක් කිව්වට පස්සේ මට මතකයි සාකච්ඡාවට ගිය වෙලාවකදී ඒ කොළඹ ඉන්න නෝනා කෙනෙක් මට කියනවා මේ එක පවුලේ තාත්තයි පුතයි දෙන්න මේ ආත්මෙදී වෛර කරලා තාත්තා පුතාට අසීමිත විදිහට දඬුවම් කරලා ඊගාව ආත්මෙදී ඒ දෙන්නම පුතා තාත්තා වෙලා තාත්තා පුතා මරලා බලනකොට මේ ආත්මෙ කිසිම වැරද්දක් තිබිලා නැහැ ඒ කට්ටියට ගිය ආත්මෙ ගినాපු අර වෛරය යටිපහුවෙච්ච එක අනිත් පැත්තට මරලා ඉතින් ඒගොල්ලෝ කියනවා බලන්න මේ द्वේෂය දැන් මේ ආත්මේ තාත්තා නිසා ඔබ ගහපන් කරබන ඉන්නවා කරබන හිටියට මොකද ඇතුලේ පැහැෙන. පැහැලා ඊගාසරේ ඌ තාත්තා වෙනවා අරූපුතා වෙනවා චප්පකයි. ඊපේන හරිම කැතනෝ තාත්තයි පුතයි ප්‍රේම කරන එක ඊට වැඩිය භයානකයි කියලා. අපාර වූ මේ සංසාරේ මගේම පිය වේවා කියලා ප්‍රාර්ථනා. ඒක බොහොම හොඳ එකක් කියලා. අර ද්වේෂය හොඳ නැහැ කියලා කියනවා දෙකම එකයි. ඕක කියපු ගමන් කොළඹ නෝන්ලාට තද වුණා තදවිල්ලක්. ඔබ වහන්සේ මේ මොකද්ද දැන් අපිට කරන්න කියන්නේ කියලා අහන මේ තාත්තා පුතා ප්‍රේමෙත් එපාද කියලා. මොකද හොඳයි ওই ප්‍රේමේ තමයි ද්වේෂය වෙන්නේ. වෙන එකක් නෙමෙයි. ඉතින් manussත්ත්ව වටිලාවේ කියන්නේ හොඳ නැති එකක්ද කියලා මයින් ඇහුවා. හොඳයි. ඇලි ගලි වාසය කරන්න ඕනේ නැහැ ඕකට. සම්බන්ධයක් තියෙන ඉතින් ඕක දිවෙන් දිව ගාගෙන ඉන්න ගියාම නේ ප්‍රශ්න මතුවේ. ඉතින් ඒක කියනකොට හිතනවා මේ ප්‍රේමයක් නෑ, කැක්කමක් නෑ, දරුව ගැන හැඟීමක් නෑ. ඉතින් ඔය හැඟීමම තමයි අනිත් පැත්ත ද්වේෂයට බාටපත් වෙන්නේ කියලා බුදුහාමුදුරු කිව්වාම භව රාගය සදනා රූපෙට මත්වියයි දු ප්‍රේමකලේ භව රෝගය සදනා රූපෙට මත්වි ඇයි දු ප්‍රේමකලේ කියලා මොහිතින් බෙක් කියනවා ඌ තම්බියා. ඌ තම්බියා ඌ කියනවා කෝ සැපතා මේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණේ. ඔය ප්‍රේමේ බොහොම සුන්දරයි. සිත් ගන්නාසුළු නමුත් පිටිපස්සේ ද්වේෂය තියෙන බව මේ භව තණ්හාව එකපාරට විභව තණ්හාව බවටපත් වෙන හැටි ඊට පස්සේ පිහියෙන් යනවා වගේ Tamanට රිදෙන හැටි ළඟ ඉන්න එක මරණ තරම්ත කේන්ති යන හැටි තණ්හාවේ විකෘතියක් කියලා පෙන්වන්න කවුරුත් කැමති නැහැ. මොකද තණ්හාව, ආදරය, ප්‍රේමය, ආලිංගනය, సౌందර්යය අපි තෑගි දෙනවා. අපි Nobel prizes දෙනවා, මැග්සීසේ සම්මාන දෙනවා, දීලා වඩනවා. බලනකොට මේ අනිත් පැත්තේ ද්වේෂයට. ඒ නිසා වැඩිසෙනේ දබරටයි මහ උලන් වැසටයි කියලා වැඩි කවුරුත් එක්ක පෛරුපාසනකම් නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් මං හිතන්නේ පෞල් ජීවිතේ කැඩෙයි කියලා. මම අවුරුදු 10ක් ඉඳලා තියෙනවා මම බැන්දේ නැහැ. අවුරුදු 10ක් ඉඳලා තියෙනවා ওই වැඩි සෙනේ නැතුව ගෙදර ඉඳලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් ආවේ නැහැ. කිසිම ප්‍රශ්නයක් ආවේ නැහැ මොකද අපිට සෙනෙහස ඕන කරලා තියෙන අපේ පෞරුෂත්වේ නැත්තම් විතරයි. පෞරුෂත්වේ නැත්තම් අපි ආර්යගේ ආදරය ඕනේ, මෙයාගේ ආදරය ඕනේ, ඔක්කොම ඕනේ. Tamanට විශ්වාසයක් පෞරුෂත්වයක් තියෙනවා නම් උඹට එපා නම් එක වාරයක් අපා අපට දහස් වාරයකට තොප වේපා කියලා ඒ ගෙදර ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මට කිසිම සුදුසුකමක් හෝ අයිතිවාසිකමක් නැහැ පෞල් ජීවිත කරන අයට උපදෙස් දෙන්න. මොකද මම බැඳලත් නැහැ. මම පෞල් ජීවිතයක් ඇත්තෙත් නැහැ. මම මේ කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු ටික. පුළුවන් නම් බොරු කරන්න. පුළුවන් නම් බොරු කරන්න බොරු කරන්න බෑ. ඒ නිසා අපි ওই සෙනෙහස කියලා තියෙන්නේ කාටවත් තියෙන සෙනෙහසක් නෙවෙයි ආත්ම සෙනෙහස විතරයි. මේ මට කරන මකට තියෙන ප්‍රේමයම තමයි අපි ඔය පුතාට දරුවට අම්මට තාත්තට දීගෙන ගහගෙන අනාගෙන ජීවත් වෙන්නේ. පැවිදි වුණාට පස්සේ කොයි එකත් එකයි. මොකාටවත් මයින් කරන්නේ මොකද එනේන කට්ටිය මාරු වෙනවා කවුරුත් එක්ක වැදීමක් නැහැ. ඉතින් ඕගොල්ලෝ හරිය බයයි පැවිද්දට බයයි පැවිද්දන්ටත් බයයි. ඒ නිසා පැවිද්දෙක් දැක්කොත් උදේ ගමනක් යනකොට නද්දකින් කියලා මූණ කියලා ගහලා යන්නේ. මොකද මේ ගමන අනිවාර්යෙන් වර්ධිනවා. හීනෙන් පැවිද්දෙක් දැක්කොත් බවිල්ලා බලියරිනවා. අපල දර්ශනයක් පෞල් ජීවිතේට පැවිද්දා. සිද්ධාර්ථ කුමාරයා අන්තිමට දැක්කෙත් පැවිදි ජීවිතයක් පැන්නා. යසෝදරා දැක්කනම් මරණ ඔය පැවිද්දා. මූ තමයි මේ තීරම ඔක්කොම කිරුවේ කියලා. ශා ගිහි ගෙදරට තියෙන ආසාව පොඩි එකක් නෙවෙයි. ඒකෙන් තමයි මේ ප්‍රශ්න තීරම ඇති කරන්නේ. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබන උසස් පෙළ සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන් හට විෂය කරුණු මතකයේ රැඳෙන ආකාරයට පාඩම් කරන්නේ කෙසේද? පාඩම් කළ යුත්තේ මොන වෙලාවකද? තෙරුවන් සරණයි. ඒකටත් මම කිසිම සුදුසුෙක් නෑ අධ්‍යාපනයේ අමු මැට්ටවක්. අපේ ගෙදර ඉන්න කායින් හරි යහුවන ඕන කෙනෙක් උත්තර දෙයි. මොකද උන් ඩබල් ප්‍රොමෝෂන් අන්තිම දක්ෂයි. මම බයිසිකල් පදින්න පුරුදු වෙන්නේ විභාගෙට ඉස්සලා දවසේ. අම්මා කියනවා පාඩම් කරන්න එපා පුතේ කොන්ද කඩා ගන්න නැතුව හිටපන්කෝ විභාගෙට යන්න. එදාට යනවා මල්ලත්තට යනවා බයිසිකල් පදින්න පුරුදේ. හැබැයි ගෙදර සේරම පෙල් මම විශ්වවිද්‍යාලේ පශ්චාත් උපාධි යනකම් ගියා. කවදාකවත් අධ්‍යාපනයට තැකීමක් කළේම නැහැ. කරන්න තියෙන වැඩ කරනවා. හැබැයි හැමදාම ඉස්කෝලේ යන. ඒක නම් මගේ තියෙන අම්මතර පුරුද්දක්. වැඩිම ඉස්කෝලේ ගියේ මම. කවම කවදාකවත් gedera ඉන්නේ හැබැයි වැඩි සෙනෙහසක් නැහැ. අධ්‍යාපනයේට නැහැ. ඒ නිසා මොකාටවත් කියන්න බෑ මම පළවෙනි හැම වෙලෙම දෙවෙනි සැරේ පාස් වෙන්නේ. කවදාකවත් පළවෙනි සැරේ පාස් වෙන්නේ නැහැ. ඉතින් උසස් පෙළ කරන්න කියලා දෙවෙනි සැරේ පාස් වෙනවා මං කව නිකන් බොරුවට ඔය මුදල පෙළ 80ක් ගෙවන්න ඕනේ කාලේ. ඕක රට රැකීමේ අරමුදලට දාන්න ඉදස්ස තුන එහෙම මේක වැඩක් නැහැ මං පාස් වෙන්නේ නැහැ කියලා. ඒකට පුංචි ඒකව මමනේ සල්ලි දෙන්නේ. ඔබට පාස් වෙන්න ඕනේ. පා යන්න විතරක් ගෙදර ගෙනේ. පාස් වෙන්නේ නැහැ. ඔබ පා යන්න විතරක් ගෙදර ගෙනේ කියලා තමයි මම ඉස්කෝලේ ඉන්නේ. අපි පන්ති ටීචර් ගහන්නෙම මට බනින්නෙම හැදිච්ච ගෙදර නැහැදිච්ච එකා කියලා. මොකද අපේ කොමලා දක්ෂයි. මම අදක්ෂයි. එක දවසක් ජනේලෙන් එළියට වීසි කරා පොත. මේ සැරේ ගියාට පස්සේ ඒ ටීචර් අඬා අඬා කියනවා අනේ මට තමයි සමා වෙන්න. මම කිව්වා ඉතින් එහෙම කරපු නිසා තමයි මෙහෙම හැදිලා ඉන්නේ නැත්නම් කොහේ ආයිද දන්නේ ඒ නිසා ඉස්කෝල යුනිවර්සිටි එකේ ඉන්න කාලේ කොල්ල වැසිකිළියටත් පොත ගෙනියනවා. ගිහිල්ලා මතක නැතිලා යතුරු වැටලා ඉනවා වැසිකිළිය යතුරු. ඒ කියන්නේ පාඩම සරයි. ඉතින් මට ඇවිල්ලා කියනවා අනේ මචං බලපංකෝ මේ කොමඩ් එක ඇතුළට වැසිකිළිය වැටෙනවා. ඒ මොකද මතක නැති වෙලා. මොකද ඒ තරම් පාඩම් කරනවා. මම කිසි දෙයක් තිබුණේ නැහැ. හැබැයි පාඩම් කරපු උන් කයිවාරු ගහනකොට ළඟට ගිහලා කුප්පි අල්ලගෙන ඉන්නවා මං ඉතින් උන් ප්‍රශ්නත් කතා කරනවා උත්තරත් දෙනවා ඒව පොඩ්ඩක් අහුලා ගන්නවා කිසිම අධ්‍යාපනයේ පිටිපන්ත ඉදත් මං උසුළු විසුළු කරා හැබැයි මං ඒක විදිහට බලනකොට හරි දක්ෂයි අපේ ඉස්කෝලේ ඉස්සල්ලාම සයන්ස් වලින් විශ්වවිද්‍යාලෙට ගියේ මං විතරයි කවුරක්වත් ගිරදෙන මොකද ගණන්ම ගන්නෑ මට ඔය ටෙන්ෂන් කියන එක ඇත්තෙම නෑ කවදාකවත් කවදාක මේ පේල් වෙයි කියලා මොකද ඒකනේ මගේ ස්වභාවය. පේල් වෙන එක තමයි ඒක බය නිසා මං වන්නේක්ගේ මේ ප්‍රශ්න අහලා වැඩක් නැහැ. හොඳ ඔය බ්‍රයිට් මේ මේ මානසික අසහන තියෙන කෙනකින් අහන්න. උත්තටම බ්‍රයිට් වහකන જાතිය උන් ඉන්නේ. විභාගය කරලා පේලුණත් පහ කනවා, පාසුණත් පහ කනවා. මාට නම් කවදාවත් නැහැ. දැන් කාලේ තියෙන ටෙන්ෂන් එකත් එක්ක බලනකොට ඒ කාලේ ඉපදිච්ච එක ගැන මම උගා සතුටු වෙනවා. ඒකල අපි ඉස්කෝලේ යන කාලේ කිසිම බාධාවක් තිබුණ නැහැ. ඉස්කෝලේ ගියා නැහැ ප්‍රශ්නයක් නැහැ. මගේ පුරුද්දක් තිබුණ හැමදාම යන්නේක. දැන් කාලේ පොඩි ළමයින්ට වෙලා තියෙන දඬුවම ගැන මම දෙමාපියන්ට දැඩිසේ ද්වේෂ කරනවා. දැඩිසේ දෙමාපියන්ට කියනවා වග කියන්න ඕනේ ගුරු ගුරුවරුයි අධ්‍යාපන දෙපාර්තමේන්තුවයි සිලබස් එකයි දෙමාපියෝයි. දෙමාපියෝ Tamanට කරගන්න බැරි වෙච්ච වැඩ ටික දරුවෝ කරන්න හදනවා. ඒ නිසා දරුවන්ට සෙල්ලම් ජීවිතයක් නැහැ. මම හැන්දෑව මේ වෙනකොට ඉස්කෝලේ ගෙද ඇවිල්ලා ගෙදර ඇවිල්ලා දෙකයි දෙක වෙන්නේ ඉස්සෙල්ලා යනවා කාලා ඉවරයි ගඟට බහැපුවාම ආයෙ එළියට එන්නේ ගඟෙන් එළියට එන්නේ රෑ හොවපුට කන වෙලාවට තමයි. ඉතින් අම්මා අපේ ගෙදර 12 දෙනෙක් ඉන්නවා 11 දෙනෙක් එක්කෙනෙක් නෑ 10 දෙනා හිටියේ දෙන්න දෙන්න එළියට දානවා ගණන් කරලා හැන්දෑවට දෙන්න දෙන්න එළියට දානවා එච්චරයි අම්මට ඕවා බල බල එන වෙලාව තිබුණේ දෙන්න දෙන්න ගැට ගන්නවා ඉතින් අක්කලා දෙන්නයි අයියලා දෙන්නයි එහෙම උන් දෙන්නම එළියට දාන්න ගණන් කරලා දානවා ඒතර දානවා ඕගොල්ලන්ට වගේ එක දරුවයි ඒක පිටිපස්සේ උදෙත් ඉස්කෝලේ යනවා ඒක අරගෙන හැන්දෑවටත් ඉස්කෝලේ යනවා ඒක අරගෙන ඌට සපත්තු අරන් දෙනවා සිරප්පු අරන් දෙන යුගයක් නේ දැන් තියෙන්නේ අපිට සිරප්පු ගන්න නම් දුසිමක් ගන්න අපි බත් කන්න පිඟන් ගන්න ඕන දුසිමක් ගන්න මොකද නැත්තර රණ්ඩු එකම જાතියේ ඔක්කොටම අරන් දෙනවා මඩමක් වාගේ එනිසා වැරදි මනුස්සයන් යව්වේ මම මේ නිකන් මට ජොලියට මම මේ කතා කරන්නේ උත්තරේට නෙවෙයි අපි ගත කරපු ජීවිතයේ තියෙන සුන්දරකම ඒ ගැමි පරිසරය කියලා නිම කරන්න බෑ. අද එක්කෙකොට නෑ. අද හිතන්නවත් බෑ. මං හිතුවා ඇත්තටම කොළඹ නැතුණාට ගම් වල ඇති කියලා. ඒවත් ඔක්කොම හොදාගෙන ගිහිල්ලා අද පුදුම තරගයක් තියෙන අධ්‍යාපනය කියන්නේ පුදුම තරගයක්. ඉස්සර අධ්‍යාපනයේ තිබුණේ ජය පරාජය බාර ගන්න කරන ගැන්වීම. දැන් බෑ. එක එක්කත් කැමති නැහැ පරාජය බාර ගන්න. ඒ නිසා අපි මේ ප්‍රශ්නේ මේ ටෙන්ෂන් එක තියෙන ෆ්‍රස්ට්‍රේෂන් තියෙන වහකන කයෙන් හරි යහමු. මගෙන් අහලා වැඩක් නැහැ. මට ඉගෙන ගන්න හිතෙන්නේම නැහැ. ගෞරවණීය ස්වාමින් වහන්සේ මේ දවස්වල පර්යංකය ආරම් මේ දවස්වල පර්යංක භාවනාව ආරම්භ කර ස්වල්ප ස්වල්ප වේලාවකින් නිදිමත ගතියක් දැනි හිස ඉදිරියට නැඹුරු වේ. එමෙන්ම ඒ අවස්ථාවේ සිතුවිලි මද ස්වභාවයක් හා හුස්මට හිත පිහිටුවීමට අමාරු ස්වභාවයක් දැනේ. නැවත දැස් ඇරිය විට නිදිමතේ ලකුණක් නැත. මෙසේ වන්නේ ඇයිදයි පැහැදිලි කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේක මතරම් පේන හොඳ දෙයක් විදිහට සති මාත්‍රාව නැත්නම් අතනින් මෙතනින් ක්ෂණ මාත්‍රාව වගේ තිබුණ සතිය එක දිගට මල් මාලයකට අමුණන්න වගේ පෙළ ගැහෙන්නයි ওই තත්ත්වමන්නේ. ඒ නිසා සති මාත්‍රාව අඛණ්ඩ සතියක් බාටපත් වෙන්නේ ඉස්සෙල්ලා මේ තේරම සීතල වෙන්න පටන් ගන්නවා. සීතල ඇතුළට නැමෙනවා. නිකන් අයිස් නෑ බැටර් ටිකක් ෆ්‍රිජ් එකට දැම්මා වගේ නිකන් ඇකිලෙන්න පටන් ගන්නවා. එතකොට සද්ද බද්ද නෑ, කරදර නෑ, මොකක්වත් නෑ. සද්ද වේදනා, හිතවිලි, රාග, ద్వේෂ, මොහ තියෙනවා කදාකත් නිින්දයක් නෑ. නිින්ද කියලා කියන්නේ ඊට කෙලෙස් යම් ප්‍රමාණ සංසිදයක්. සංසිද්ධිකම් අපේ හිතට ඉන්න බෑ. එයා ඊට පස්සේ හැංගෙන්න බලනවා. ඉතින් ඒක නිසා මේකට ලෑස්තිලා ගිහිල්ලා බලන්න දැන් මෙතෙන් දෙනකම් මම දැන් හරි සති මාත්‍රාව තියෙනවා. මේ නිින්ද අරමුණක් කරගෙන නිින්දේ පෙර ලකුණු වෙනවනේ. මේ මේ තීන මිද්ද ගතිය මිදෙන ගතිය එනකොටම මේකට අවදි වෙන්න බැරිද කියලා බලන්න. දෙතුන් සැරයක් එකට අහු වෙනවා බෙල්ල කඩා වැටෙනවා නිදිමත වෙනවා ඊට පස්සේ තේරෙනවා මෙතන අවදි වෙන එකයි සතිය හඳුන්වා දෙනකොට තියෙන අවදි වෙන එකයි දෙකක්. මේ සතිය කරට ගත්ත සතිය බිම නොදා ගෙනියන්න ගන්න උත්සාහය. ඒකට අතරමැද ලකුණ තමයි මේ හිත හැංගෙන ගතිය. ඉතින් මේක හරිම ට්‍රිකි. හිත හැංගෙනකොට හිත නිදිමතට එනකොට නිදිමතට ප්‍රිය ගතියක් එනවා. එතකොට යෝගාවචර නිකම්ම නිදර වෙනවා. ඒ වෙනුවට දැන් මේ එන පෙරමග ලකුණු වලින් ලෑස්ති වෙලා යන්න නිදිමතකටයි මේ එන්න හදන්නේ. මේක හරහා බලන්න ඒක හරහා යන්න නිකන් දී යටින් ගින්දර ගිනිනවා වගේ. තමනි කඹේ ඇවිදිනවා වගේ. ආන්නේ පරිශන යනකොට සාමාන්‍ය වීර්යයෙන් ඒක කරන්න බෑ. ඒකට අතිරේක වීර්යයක් අවශ්‍යයි. ඒ අතෙන්ට එනකන් තියෙන වීර්ය ඩබල් ඩෝස් දාන්න වෙනවා. බූස්ටර් ඩෝස් එකක් දෙන්න වෙනවා. එතකොට තීරණ පටන් ගන්නවා. මේ හරහා ගෙනියන එක සාමාන්‍ය විෂයන් වල දකින්න එකක් නෙවෙයි. භාවනාවේදී විශේෂදීම හම්බෙන එකක්. ඒ නිසා එක උත්තරයි තියෙන්නේ. මේක නැවත නැතිනොන හැම පරියන්කේම එනවා. ලෑස්තිලා යන්න ගිය දවසේ ওই தත්ත්ව වෙනස් වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ඊටමත් උනන්දුවෙන් සමත භාවනාව ප්‍රගුණ කරමි. නිවන තිබෙන්නේ සමත භාවනාව තුලද ආනාපාන සතිය තුලද විදර්ශනාව තුලද කාරුණිකව පහදා දෙන්න. තෙරුවන් සරණයි. නෑ මේකේ සාමාන්‍යයෙන් මේ කියන්න පුළුවන් කොච්චර විදර්ශනා භාවනා සමත භාවනා කරත් විදර්ශනාවෙන් තමයි අපි ඒ කටයුතු කරන්නේ. නමුත් මේ දෙක එකිනෙකට යන්න ඕනේ. සමත විදර්ශනා දෙක යුගනද්දව යන්න පුළුවන්. සමතෙන් පටන් ගන්න විපස්සනාට යන්න පුළුවන්. විපස්සනායෙන් සමතට යන්න පුළුවන්. ආනාපානෙ ওই දෙකටම ගැලපෙන කමටහන. ඒක නිසා චරිතය හැටියට වෙන්ක වෙනස් වෙනවා. මේක Tamanට මූල ධර්ම වශයෙන් නොදැන හිටියත් වෙන වෙන දේ පිළිබඳ සතිය තියෙනවා නම් එළඹ සිට 100 තියෙනවා නම් මම මේ සමතේ ඉඳලා විදර්ශනට යන්න සුදුසු කෙනෙක්ද විදර්ශනලා සමතේට යන්න සුදුසු කෙනෙක්ද දෙක කලවම් වෙනකොටද වැඩේ වෙන්නේ කියලා Tamanටම තේරෙයි. ඒ නිසා නිවන අරමුණු කරන්නත් එපා මේ වෙලාවේ. සමතේ අරමුණු කරන්නත් එපා විපස්සනා අරමුණු කරන්න සතිය කියන එක ගන්න ඉස්සරහට. සතිය කියන කොහොතුවට නිර්වචනය කරගන්න අමාරු වෙන්නේ භාවනා කරපු කෙනෙක් නම් නිතරම සතිය වඩන්න. එතකොට යා තෙත මේ සහ ඕජාව තියෙන තැනට මුල හොයාගෙන යන්නේ. ගහක මුල් වලට කවුරුත් කියලා දීලා නෙවෙයිනේ. මුල් කවදාවත් කෙලින් බහින්නෙත් නැහනේ. මොකද එයා යනවා දන්නවා අඳුරට සහ තෙතමනේට ඕජාවට බහිනවා. මේ සතිය තියෙනවනම් එයා පෙරගමන් කරුවේ. මේ උපමාන තුනම පොඩ්ඩකට පැත්තක තියලා සතිය ඉස්සරහින් තියන්න. එතකොට ප්‍රශ්නටත් උත්තර ත්‍රිජුයි ප්‍රායෝගික උත්තරේ ත්‍රිජුයි. පෙරුවන් සරණයි අවසරයි පින්වත් ස්වාමින් වහන්ස මා විසින් පර්යංක භාවනාව සිදු කරන විට යම් අවස්ථාවලදී සිත පිට යාමක් සිදුවේ. එවැනි අවස්ථාවලදී එම සිතුවිලි වලින් මිදී නැවත භාවනාවට සිත යොමු කරන විට කයෙහි යම් යම් අමාරුකම් දැනේ. එනම් කකුල් හිරවැටීම, කොන්ද රිදීම වැනි අමාරුකම්ය. නමුත් හිත පිට යන විටදී එවැනි අපහසුාවක් නොදැනේ. පින්වත් ස්වාමින් වහන්සේ මෙයට හේතුව කුමක්දයි පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මුලදී මේක ඇත්තටම විශේෂ කාරණා වශයෙන් වුණාට නැවත හිත එනකොට පිට ගිහිල්ලා හිත එනකොට මෙතන දරතයක් මෙතන විඝාතයක් මේක පරිලාහයක් තේරෙනවා. හැබැයි එතකොට දන්නවා සත්‍ය පිහිටියයි කියලා. හිත පිට ගිය වෙලාවක මත් වෙලා තියෙනවා. ඒ වෙලාවේ අපිට මේ අත්දැකීමට සම්බන්ධ වෙන්නේ ඒක නිසා අත්දැකීමට සම්බන්ධ අපි කියන නොදැනෙන අවස්ථාව කියලා. නිසා අත්දැකීමට සම්බන්ධ දැනෙන අවස්ථාව හැම අත්දැකීමක්ම දුකක්. එච්චර. අපි හිතනවා මේ අත්දැකීම් වල සැප දුක දෙකක් තියෙනවා කියලා. සරුවත් chance සඳහන් කරලා තියෙනවා. තෑම අත්දැකීමක්ම දුකක්. ඒකට සාපේක්ෂව පැත්තක් තියෙනවා. අත්දැකීම් හරහා විනිවිදලා අත්දැකීම් නැති වගේ, අරමුණු නැති වගේ ස්පර්ශ ස්පර්ශ නොකරන තැනකට යන්න පුළුවන්. හැබැයි ඒකට ඒකට කේවල වශයෙන් ජීවත් වෙන්න බෑ. ආය අත්දැකීම් වෙනවා. ආය අත්දැකීම් නැති වෙනවා. මෙන්න මේ දෙක අතර තියෙන හිත පිට යාම සහ නැවත හිත gedරට ඒම කියන මේ දෙකෙන් එකටවත් බය වෙන්නෙත් නැතුව එකටවත් ප්‍රේම කරන්නෙත් නැතුව එළියට ගියා නම් අතුරට එනවා ඇතුළට එනකොට දැනෙනවා දැනීමක්. ඒ කියන්නේ පීරිගෑමක්, දරතයක්, දුකක්, පෙළෙන ගතියක්. එතකොට දන්නවා මම දැන් ගෙදර ඇවිල්ලායි කියලා. නිසා මේ පුළුවන් ද කියලා අහනවා සර්වචන් වහන්සේ මේ දැනෙන දරතේ මේ විඝාතේ මේ පරිලාහයේ මේ පෙළෙන ගතිය මේ දවන ගතිය ප්‍රමෝදයක් කරගන්න පුළුවන් නම් එයා නිවනට බොහෝම සන්තිකේ ඉන්නේ. ඒ දැනෙන දරතය, ඒ දැනෙන විඝාතය, ඒ දැනෙන පෙළෙන ගතිය ඒතරෙන් දැවෙන ගතිය ප්‍රමෝදයට කාරණාවක් කරගන්න කියනවා. දැන් තමයි උන සතිය පිහිටියා පිහිටපු ගමම දැනෙන්නේ දරතේ ඒක මම ප්‍රමෝදයක් කරගන්නවයි කියලා මේකට කියන්නේ පැමිණි දුක් පැණි රහයි කරගන්න. දුකක් එන්නේ ඒක පැණි රහක් කරගන්නවා මොකටද බුදුහාමුදුරුවෝ කියපු නිසා. ඒක හිතුවට කරන්න බෑ. මේක හොඳ නිදර්ශනයක් ඒකට. ඒ නිසා ඒන ගැස්සිලා නැවත එන වෙලාව බයක් චකිතයක්, දරතයක්, දැවිලි දැවිලි ඇත්ත. මේක ප්‍රමෝදයක් කරගන්න. එතකොට self conscious වෙන හැම වෙලාවෙම නැවත හිත හැම වෙලාවෙදීම අපිට කටුක අත්දැකීමක් තියෙනවා. පුංචි කටුක අත්දැකීමක්. අපි අත්දැකීම නැවත gedara පැමිණීමේ නිමිත්තක් කරගන්න. අරමුණක් කරගන්නවා. එන්නේ ශිල්පෙට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ඒ නිසා මේ තොරතුරු වලට නිසි අර්ථකථනක් දී ගන්න. එතකොට මේක පෙන්නනවා ඉස්සරහට ගමනක් තියෙනවා කියලා. නමෝ බුද්ධාය ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී මම ආස්වාසය හා ප්‍රස්වාසය මෙනෙහි කළෙමි ආස්වාසය ඇතුළු වීම ලෙසත් ප්‍රස්වාසය ප්‍රස්වාසය පිටවීම ලෙසත් මෙනෙහි කළෙමි එවිට පෙනහැලුවල ඉහිල් වීමක් සංකෝචනය වීමක් නිරීක්ෂණය කළ හැකි විය මෙලෙස වාර දෙකක් හෝ තුනක් එය නිරීක්ෂණය කළ හැකි විය පපුවේ දකුණු පස තද වේදනාවක් මතුවිය ක්‍රමයෙන් එය රිදීමක්, තදගතියක් වැනි ආකාරයක් මාහට දැනුනි. එය වේදනාවක් වශයෙන් මෙනෙහි කරමින් සිත ඒකාග්‍ර කරගෙන භාවනාව කරගෙන යාමට මාහට හැකිවිය. අද දින වන විට පපුවේ වේදනාව අඩු වුවද තවමත් මාහට පපුවේ දකුණුපස තද ගතියක් දැනේ. මෙය මගහරවාගෙන භාවනාව ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය ගුරු උපදෙස් මාහට ලබා දෙනමින් ඔබ වහන්සේගෙන් ගෞරව පූර්වකව පාද නමස්කාර කර ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඒ ඒ දැනෙන එක ජීවිත තර්ජනයක් නෙවෙයි නම් දරා ගන්න බැරි එකක් නෙවෙයි නම් ඒ පපුවේ දැනෙන හැම වෙලාවෙම ඒක සතියට අරමුණක් සතියට නිමිත්තක් සතියට පෙර නිමිත්තක් කරගන්න එතකොට අර වේදනාවේ තියෙන නපුර වද දෙන ගතිය නෙවෙයි වේදනාව නිසා මම ඊයේ නෙවෙයි හෙට නෙවෙයි මම ඉන්න වෙන කෙනෙක් ගැන හිතමින් නෙවෙයි වෙන තැනක් ගැන හිතමින් නෙවෙයි මේ වේදනාව මාව හරියටම සතියට ගෙනලා බඳිනවා කියලා මේක කෙරෙයි මේ द्वේෂය නැති වෙච්ච ගමන් මේක සුභාසින්චනයක් වෙනවා විශ්වලාගත්තු සුභාසින්තරයක් වෙනවා එනිසා ඒනේ කරුණේ තියෙන පණිවිඩයක් අපි මේ පණිවිඩ කාර්යයේ මූණ හොඳ නැහැ කියලා පණිවිඩය ගන්න නැතුව එලවන්න එපා මේ පණිවිඩය තමයි මේ වේදනාව නිසා අතීතනාගත හිතේ යන්නම දෙන්නේ නැහැ වෙන කෙනෙකු ළඟට යන්න දෙන්නෙත් නැහැ වෙන තැනකට යන්න දෙන්නෙත් නැහැ. ඒ නිසා මේ වේදනාව සතිය හොඳට කුණ්‍යක් ගහලා හිටෙවුවා වගේ. හැබැයි ඒකට තියෙන द्वේෂය නිසායි මේ ලියන්නේ අයින් කරන්න කියලා. අයින් කරන්න එපා. උඹ ආවේ මට උදව්වක් කරලා දෙන්න. මට සතිය පිටවන්න කියලා ඒකට සාදර වෙන්න. හුඟක් වෙලාවට මේ වගේ දේවල් හීලින් පවර් එකක්. ඒකේ සුව වේවාව සේවාවක් මේ සිද්ධ වෙන්නේ. කපුවේ තියෙන යම් කිරි තදයක් බුරුල් වෙන්න හදනවා. ඒකට ඒක විසීම බුරුල් වෙන දුන්නොත් දොස්තර කෙනෙක් ඕනෙත් නැහැ, ඇනස්තීසියා ඕනෙත් නැහැ, බෙහෙත් ඕනෙත් නැහැ. මේක ඉක්මනින් සුව කරන්න ගිහිල්ලා බෙහෙත් දීපු ගමන් ලෙඩක් වෙනවා. නිසා ඔය හැම ලෙඩක්ම ඒකෙම සුව වෙනවා. කවදාකවත් මොනම ලෙඩකට මොනම බෙදකක් අවශ්‍ය නැහැ. අපිට අර ගමන් තියෙන නිසා එහෙම නිසා අපි මේක එහෙම කරන්න යනවා. ඒකෙන් තමයි ලෙඩ හටගන්නේ. ඒ නිසා හටගන්නා සුළු යම් දෙයක් තියෙනවනක නැති වෙන සුළුයි. බුදුරජාණන් වහන්සේට ලෙඩ ආවම මේක නොදන්නේ මේ කතා කරන්නේ. මොකද සරුවචන් වහන්සේගේ ක්‍රමේ තමයි ඒක ඇඟෙන්න යන්න ආරින්. කිඳිරි ගන්නෙත් නෑ කාටවත් කියන්නෙත් නෑ. ඒකට අටුවචන් වහන්සේලා කියනවා භාවනා කරනකොට මේව හොඳට දැනෙනවා වෙනදාට වැඩිය. මොකද හිත වර්තමානයේමනේ තියෙන්නේ. දැනුණට බලන්න කියන මේක ජීවිත තර්ජනයක් සහ නොදැරිය හැකි මට්ටමක්ද කියලා. එහෙමනම් විතරක් පොඩ්ඩක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මේක සතියට නිමිත්තක් කරගන්න කියන එක හැබැයි මේක කෙරේ ද්වේෂෙන් තොරව. අවසරයි ස්වාමින් වහන්සේ පළමු ප්‍රශ්නය භාවනාව සඳහා පර්යංකේ ඉඳගෙන පන්සිල් සමාදන් වී හුස්ම දිහා බලා සිටන විට ශරීරයේ අත්වල හා පාවල සහ උරහිස් ප්‍රදේශයේ නහර කැඩී යන ගතියක් වරහන් ඇතුලේ වේදනාවක් නොමැත දැනේ. ඇතැම් දිනවල පන්සිල් ගන්නා විටදීම සිත කයේ ඉරියව්වට යන අතර එම අවස්ථාවේදීද මෙම తত্ত্বය දැනුනි. මුලදී මෙසේ මෙය වරහන් ඇතුලේ නහර කැඩියාම ඊතා ඉක්මනින් සිදුවුවද දැන් එය වේගයෙන් සිදු නොවේ. මෙම தત્ත්වය ඔබ වහන්සේ පැහැදිලි කර මෙම தત્ත්වය ඔබ වහන්සේ පැහැදිලි කර දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. දෙවැනි ප්‍රශ්නය අන්ධකාරයේ රාත්‍රී කාලයේදී භාවනා කිරීම වරහන් ඇතුලේ පරයන්කේ සුදුසුද ආලෝකයක් නොමැතිව පළවෙනි එකේ කියලා තියෙන්නේ මේ මේ ඇඟේ විවිධාකාර අපි දැන් සංඥා ගොඩාක් එනවා ඇඟේම හිත තියෙනකොට. අතීතය අනාගතයනට තේරෙන්නේ නැහනේ. ඉතින් ඉස්සෙල්ල ඉස්සෙල්ලම වෙනකොට හරි බයක් ඇති වෙනවා මේ මොකද්ද කියලා. නමුත් ඒක ගැන ටික වෙලා බලනකොට ඒක එච්චර දින් දෙයක් නෑ. ඒක සාමාන්‍ය දෙයක්. මේ අත්දැකීම හැබැයි මෙහෙ වෙච්ච එකක් නෙවෙයි. මොකද මෙහෙදී අපි පන්සිල් සමාදන් වීමක් කරන්නේ නෑනේ. මේ අටසිල් සමාදන් වෙලා නේ කරන්නේ. ඒක නිසා මට දැනගන්න කැමතියි මෙහෙ ඇවිල්ලා භාවනා කරනකොට මොකද්ද මේ මේ පරියන්කේදී ලැබෙන අත්දැකීමක් විස්තර කරනවා නම් මම හිතන්නේ මීටත් වැඩිය හොඳ පහසුවෙන් කරගෙන යන්න පුළුවන් වෙලා ඇති කියලා මම හිතනවා. පරියන්කේ සඳහා මද ආලෝකයේ කියන එක තමයි සාමාන්‍ය ආධුනිකයට කියන්නේ ස්වභාවික වාතය මද ආලෝකයේ ගඳ සුවඳ නැති හොඳ වාතාශ්‍රය තියෙන තැන ගන්නේ කියලා කියනවා. නමුත් මේ පුරුදු කෙනෙකුට යනකොට නම් Tamanට හම්බ වෙන වෙලාව හැටියට සකස් කරන කරතයි. ඒක නිසා අන්ධකාර තැනකට වෙලා ඉන්නවනේ ඒක තමයි හොඳටම දන්න විශ්වාස තැනක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක සැකබුට භාජන වෙන වෙලාවක් වෙන්න පුළුවන්. අනු වරදොල තීරුම් අරගන්න පුළුවන්. ඒ නිසා මද ආලෝකයේ තියෙන හොඳ ගඳ සුවඳ දෙකෙන් තොර වාතාශ්‍රය හොඳ තැනක වාඩි වෙන එක ආධුනිකයට හොඳයි. ඉතින් පළපුරුදු ඇත්තෝ Tamanට සුදුසු ටික හදාගන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සහ පර්යංක භාවනාව අතුරින් සක්මන් භාවනාව පමණක් සිදු කරාට කමක් නැද්ද? තෙරුවන් සරණයි. ඔය භාවනා නොකරන කෙනෙක් නම් සක්මන් කරුවත් ඇති. පුළුවන් නම් සක්මනත් එක පරියන්කයක් කරන්න. ඉතින් සංසන්දනාත්මක ජීවිතයක් අපිට තියෙන්නේ. ඉතින් ඒ නිසා කපාට කිව්වොත් මේ සක්මනක් විතරක් කරුවත් ඇද්ද කියලා මට දන්නේ නැහැ මේ මොකද්ද කතා කරන්න කියලා. ඒ ඒ කෙනාගේ හැටියට අපි සාමාන්‍ය උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ කුඩු ගහන මිනිස්සේ කව්වෙච්චාම එයාට කිත හැකි පොඩ්ඩක් බීලා කුඩු ගැහිලා නැත කරපන් කියලා. ඒ මිනිස්සේ බොනේ කොහොඳයි. ඒ බොනේ කනට කිත හැකි දැන් බීම නැත කළා සිගරට් එකක් බීලා කුඩු ගැහිලා බීමයි නැත කරපන්. එතකොට එයා සිගරට් බොඩි එක හොඳයි. ඒ කුඩු ගහන වෙනකොට බොනවා විදිහට කරන්නේ. ඉතින් සිගරට් බොන එක හොඳ නැති බව හැබැයි නමුත් මේ මිනිස්යාගේ ඉන්න තැනේ හැටියට බලන්න. ඒ නිසා අපිට මේ පොදුවේ කාට හරි කිව්වොත් එහෙම අර කරපම් මේ කරපම් කියලා කිසිම නෑ ආහතේ චිත්‍රන් දින්න හදනවා වගේ. ඒ නිසා මෙහෙදී නම් මම ඉල්ලා හිටිනවා මේක දීලා තියෙන කාලසටහන වෙනස් කරන්න ගිය හැම කෙනෙකුටම මෙහෙන් යන්න වෙලා තියෙනවා. නිසා කරුණා කරලා බලන්න තියෙන කාලසටහන කරන්න කරලා වෙච්ච දේ කියන්න. අපේ හිත කවදාකවත් අපිට යෝජනා ගේන්නේ අපේ සුභ සිද්ධියට නෙවෙයි. මේක හොන්දට මතක තියාගන්න. එයා ගේන්නේ වරණ යම්මෙන් පේනහන කතා. ඒක ඕගොල්ලන්ට අයිතියක් දීලා නැහැ. අපි මේ ආයතන විසින් දෙන පැකේජ් එක කාලසටහන කරා. කරලා අපහසුතා සහ පුළු පහසුතා සාකච්ඡා කරන්න. එතකොට උඟාක් වෙලාට පාට වැටේ. හොඳයි. ලිඛිත ප්‍රශ්න સમાප්තයි. අපි විනාඩි 10ක් වැඩිපුර අරගෙන තිනවා. ඒ නිසා විශේෂයෙන් වෙන කියන දෙයක් නැත්නම් අපි මෙතනදී අපේ ධර්ම සාකච්ඡාව නතර කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට විනාඩි 50ක විතර කාලයක් තියෙනවා සක්මන් භාවනාවට. වෙන කාට හරි මොනවත් ප්‍රශ්නයක් නැත්නම් අපි මේකෙන් සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.